හැමෝටම තෙරුවන් සරණයි. අද දින අප අප සියලු දෙනා වෙනුවෙන් කරුණාවෙන් වැඩමවදාල අපගේ කල්යාණ මිත්‍ර ආරාවේ අනුමදාසි ස්වාමීන් වහන්සේ ඉතාම ගෞරවයෙන් දෙපා නමත নমස්කාර කරමින් පිළිගනු ලබනවා. ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් තථාගත දේශනාවෙන් ඉදා අපට පහදා දෙනමින් ආරාධනා කර සිටිනවා.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 පින්වතුනි මේ ලෝකයට බුදු කෙනෙක් පහළ වෙලා පෙන්වා දෙන ඒ උතුම් සත්‍ය ධර්මය අපේ ජීවිතයට අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබුණොත් ඒක අපි ලබන මහානීය මහඟු වටිනාකමක් ප්‍රයෝජනය ගත්තා වෙනවා. ඉතින් මජ්ක්‍ධිම නිකාය සූත්‍ර විවරණී අපි කතා කරමින් සිටියේ. ගිය සතියේ චූලසීනාද සූත්‍රය අපි කතා කරන්නට යෙදුණා. ප්‍රශ්නත් කතා කරා තවත් ප්‍රශ්න තිබුණා අපි ඉදිරියේදී කතා කරමු. ඒකදී අපට ගොඩාක් වැදගත් කරුණු කිහිපයක් තේරුම් ගන්න පුළුවන්කමක් ලැබුණා. එකක් තමයි මේ සමාජීය පසුබිම එක්ක අපි මේ ධර්මය ඉගෙන ගත යුතුයි. ඒ සමාජයකටයි මේ කතා කරන්නේ අදටත් ඒ විදිහේ පරියායවල් නැත්නම් මේ උපාදාන දුරු කිරීම කාම නැති බව මෙන්න මේ විදිහේ පරියායවල් අදටත් ಭಾರತೀಯ සමාජයේ දක්නට ලැබෙනවා. ඉතින් ඒ නිසා බුදු කෙනෙක් පෙන්වා දෙන ධර්ම මොකද්ද කියන එක තේරුම් ගන්න අපට මේ දේශනා ඉතාමත් වැදගත්. එහෙම නොවුනොත් අපි සියලු දෙනාම බුදු කෙනෙකුගේ ධර්මය කියලා හිතාගෙන වෙන අය කියපු දේවල් තමයි අපි පුරුදු කරන්න යොමු වෙන්නේ. ඒ වගේම තමයි මතක තියාගන්න ඕනේ ප්‍රධාන කාරණාවක් තියෙනවා. භාවනාව කියන එක බුදුරයන් වහන්සේලා පෙන්වන එකක් නෙවෙයි. භාවනාව කියන එක අනිත් අයත් අතීතේ ඉඳලා මේ දක්වාත් විවිධාය විමුක්තිය හොයන භාවනාවෙන් තමයි. බුදුරජාන් වහන්සේලා පෙන්වන දේ භාවනාව නෙමෙයි. බුදුරජාන් වහන්සේලා පෙන්වන දේ ආරෂ්ඨාංගික මාර්ගය. සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ කරුණ තුنين සංග්‍රහිත වෙච්ච ආරෂ්ඨාංගික මාර්ගයයි බුදුරු පෙන්වා දෙන දහම. අන්නේ දහම අපි තේරුම් ගත්තේ නැතිනම් අපිත් මොනවා හෝ භාවනාවක් වැඩෙනකොට ප්‍රතිඵලක් ඒකෙන් ලැබෙනකොට අපි හිතනවා අපි දැන් මේ බුදුරජාණන් වහන්සේ කියපු දේ තමයි මේ කරන්නේ කියලා. හැබැයි බුදුරු භාවනාව ගැන නෙමෙයි කියලා දුන්නේ බුදුරු කියලා දුන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නොදන්නවා නම් ඒ අය බුදුරජාණන් වහන්සේ කවුද කියලා තේරුම් ගන්නෑ. ඉතින් ඒ විදිහට අරෂ්ඨාංග මාර්ගයෙන් තොර භවනාව තියෙන පරප්පවාද තුලදී ඒ කාම දිට්ටි සීලබ්බතාදී උපාදානියන් තමන්ගේ තියෙන කෝණයෙන් දුරු වෙද්දී සෝතාපන්න සකදාගම් යනාගම් යරහත් කියන කිසිදු මඟඵලයකටපත් නොවන බව සිංහනාද කරන්න කියලයි අපි චූලසීනා සූත්‍රයේදී බුදුරණවහන්සේ පෙන්වපු කාරණාව අපට තේරුම් ගන්න තියෙන්නේ. එහෙනම් ඒ උපාදාන තමන්ට තේරෙන විදිය කොහොමද දුරු කරත් අර මගපලලාභීන්ගෙන් ඒ ශ්‍රමණෝරුන්ගෙන් හිස් කියන එක භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා පෙන්නවා. එහෙනම් අපි දැන් බලමු මහා සීනාද සූත්‍රය තුළ කුමක්ද අන්තර්ගතය තියෙන්නේ කියලා. ජූල සීනා සූත්‍රය පැහැදිලි කරේ අපට සිංහනාද කරන්න කියලා. සිංහනාද කරවෝ කියලා. මහා සීනා සූත්‍රය තියෙන්නේ බුදුරණවහන්සේ කරන සිංහනාදයක්. චූල සීනා සූත්‍රය තියෙන්නේ ශ්‍රාවකයන්ට ඒ මේ ශ්‍රාවකයන්ට සිංහනාද කරන්න විග්‍රහ කරලා පෙන්වුවා. මහසීනාන්ද සූත්‍රයේ බුදුරණවහන්සේ කරන සිංහනාදය පැහැදිලි කරනවා. එතකොට සිංහනාදයේ පරිසරයක් තුළ ඒ අදාළ විමුක්තිකාමීන් සිටින යුගයකයි ඒ කාරණාව පැහැදිලි කරේ. ඒකත් අපි හොඳට තේරුම් ගන්න වෙනවා. ඒ වගේම බුදුරණවහන්සේ පෙන්න ප්‍රතිපදාවේ තියෙන්නේ සක්කාදිට්ඨි දුරු කිරීම බවත් අපි හොඳට තේරුම් ගන්න වෙනවා. ප්‍රායෝගික ප්‍රතිපන්න අවස්ථාවේ සක්කාදිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාවක් ඉස්මතු කරමු එකප ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේ පමණක් බවත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා අපට කලින් දේශනාවදී හොඳට තේරුම් ගන්න පුළුවන් වුණා අර කාමදිට්ඨි සීලබ්බත උපාදාන දුරු වෙන අයටත් බවත් කියලා බුදුරණවහන්සේ අමතනවා මොකද එයායත් ශේෂ්ඨයි නමුත් ආරෂ්ඨාංග මාර්ගය උපද්දවා ගන්න බැරි වුණා මගඵලලාභීන්ගෙන් හිස් වුණා ඒ කිසි කෙනෙක් ඒ ශාස්ත්‍රවරු ඒ සියල්ලම ශාස්ත්‍රවරු ඒ ශාස්ත්‍රවරුන්ගේ දර්ශනේ විමුක්තියක් නැහැ. ඉතින් අපගේ ශාස්ත්‍රවරුන් වහන්සේගේ දර්ශනය තමයි අපි මේ ඉගෙන ගන්නේ මේ ලෝකයේ ඊටාම කලාතුරකින් පහළ වෙන උත්තමයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඒ උත්තමයාගේ සිංහනාදය තමයි අද මහා සීනාද සූත්‍රයෙන් අපි ඉගෙන ගන්න යන්නේ. එවම් මේ සුත්තං එකන් සම්යම් භගව වේසාලියන් විහෙරති බහි නගරේ අවරපුරේ වනසන්දේ විශාල මහනුවර වගේතර ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි පැහැදිලි කරන්නේ ඒව මෙසුතන් කියලා මම මෙහිම යහුවේ කියලා පළවෙනි සංගායනා ඉදිරිපත් කරන්නේ. ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ විශාලා මහනුවර බිහි කියන නගරයේ ආසන්නයේ තිය වනාන්තරයක් තිබුණා. අන්නේ වනාන්තරය තමයි භාග්‍යතුන් වහන්සේ ඒ කාලේ වැඩ වාසය කරේ. තේනකොපන සමේන සුනක්කත් ඔලිච්චේ පුත්තෝ අචිරපක්ඛන්තෝ හෝති ඉමස් ඉමස්මා ධම්මවිනී. ලිච්ඡවි කුමාරයෙක්. ඒ කියන්නේ සුනක්කත්ත කියන ලිච්ඡවි කුමාරයා බුදුරණවහන්සේ ළඟ පැවිදිලා ඉඳලා එතකොට මේ පැවිදිලා හිටියේ ලිච්ඡවි කුමාරයෙක් කියන්නේ රාජකුමාරයෙක්නේ ලිච්ඡවි කුමාරයෙක් කුමාරයෙක් පැවිදිලා හිටියේ ඒ ලිච්ඡවි කුමාරයා සම්බුදු කෙනෙකුගේ මුව දැකීම සම්බුදු කෙනෙකුගේ කටහඬ අහමින් සම්බුදු කෙනෙක් ඉදිරියේ මහාන වෙලා පිළිවෙත් පුරමින් ඉඳලා සිවුරු වැරලා ගිහිල්ලා ටික කාලයක් ඒ වෙනකොට සෝ වේසාලියන් පරිසති එවං වාචම් භාසති අන්නේ සුනක්හත් වික්ෂුව එතකොට මේ කවුද කුමාරයෙක් ලිච්ඡවි කුමාරයෙක් පැවිදිලා සිවුරු දරපු මේ ලිච්ඡවි කුමාරයා එතකොට සාමාන්‍ය කෙනෙකුත් නෙමෙයි බුදුරන් වහන්සේ ඉදිරියේ පැවිදෙන බලන්න ඒ වගේ කෙනෙකුගේ මේ ස්වභාවය මෙන්න මේ විදිහට පිරිස මැදට ගිහිල්ලා විශාල මහනුවර පිරිස මැදට ගිහිල්ලා මෙන්න මේ විදිහට ලිච්ඡවි කුමාරයා කියනවා නත්ති සමරස්ස ගෝතමස්ස උත්තරී මනුෂ ධම්මාලමරි ඥාන දර්ශන විශේෂෝ. මොකද්ද කියන්නේ? මේ ශ්‍රමණ ගෞතමයන්ට ශ්‍රමණ ගෞතමයන්ට උතුරු මිනිස් දහම් තියෙන ඒ ඥාන දර්ශනය විශේෂ ඥානියක් මොකක්වත් ඒ ශ්‍රමණ ගෞතමයන්ට නෑ. ඒ කියන්නේ උතුම් මිනිස් දහම් තියෙන වෙන විශේෂ ඥානියක් ශ්‍රමණ ගෞතමයන්ට නෑ. ඒතකොට දැන් මෙයා මේ අත්‍යත බුද්ධයක් නෙමෙයි කතා කරන්නේ. ශ්‍රමණ ගෞතමයන්ට එහෙම එකක් නැහැ. ඒකේ පිටිපස්සෙන් ඇද්දිත් නිගණ්ඨෙක් දකිනකොට රහත් කියලා කිව්වේ. ඉතින් බුදුරණවහන්සේ ළඟ හිටපුවා මේ. රාජ කුමාරවරු පැවිදි වෙච්ච. ඒ කුමාරවරු පැවිදි වෙලා බුදුරණවහන්සේ ළඟ හිටපු අය කියන්නේ මේ. ඒ ශ්‍රමණ ගෞතමයන්ට කිසිම උතුරු මිනිස් දහමක් නැහැ. එතකොට එහෙනම් ඒක දැන් සමාජයේ වගේ පේන්න තියෙන කාරණාවක් නේ. ධර්මයට එන්නේ නැතුව සමාජයේ වගේ පේන්න තියෙන කාරණාවක්. ඊළඟට කියනවා තක්කපරියාහං තක්කපරිහතං සමනෝ ගෝතමෝ ධම්මං දේශේති වීම වීමංසන චරිතං සයං සයම්පටි බහනං යස්ස චක්වාස්ස අත්ථය ධම්මෝ දේශිතෝ සෝ නීයති තක්කරස සම්මා දුක්ඛක යාති ශ්‍රමණ ගෞතමයන්ට කිසිම උතුරු මිනිස් දහමක් නැහැ කියන්නේ ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ධර්මයේ ඉක්මවාගේ ආරභහයට හැමති ඥාන දර්ශන විශේෂයක් නැහැ ඒ වගේම කියනවා තක්ක පරිහා තක්ක පරියාහතං. ඒ වගේම මේ ශ්‍රමණ ගෞතමයන්ගේ තියෙන්නේ මේ තාර්කානුකූලව කතා කරන්න පුළුවන් දෙයක් තියෙන්නේ. තරකානුකූලව කතා කරන්න දක්ෂ ව්‍යාවයක් තියෙනවා. ඒ වගේම සමන සමනෝ ගෞතම ධම්මං දේශේති. ඒ වගේ මේ දේශනා කරන ධර්මයේ විමර්ශන විමර්ශන චරිත. ඒ වගේ මේ ශ්‍රමණ ගෞතමයන් දේශනා කරන මේ ධර්මය ශ්‍රමණ ගෞතමයන් දේශනා කරන ධර්මයේ නුවණින් විමසීමම යොමු කරගත්ත දෙයක්. ඔබ බඳගෙන යන. ඒ කියන්නේ නුවණින් විමසීමකටම යොමු වෙන්න තියෙන දෙයක්. නැත්නම් ඒ විදිහට යොමු වෙන දෙයක් තමයි ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්මය. සමනෝ ධම්මෝ දේශේති. ඒ වගේම ශ්‍රමණ ගෞතමයන් නුවණින් ඉමසලාම තමයි කියන්නේ සයන් පටිභාන. ඒ වගේම තමන්ට වැටහිච්ච දහමක් තමයි දේශනා කරන්නේ. තමන්ට වැටහිච්ච දහමක් දේශනා කරනවා නුවණින් ඉමසීමෙන් යුක්තව. ඒ වගේම තරක නැත්නම් තරකානුකූලව කතා කරන ලෝකයට පරකය පේන හැටි තියෙනවනේ. එතන මේ බුදුරණවහන්සේගෙන අපහැදිච්ච එක්කෙනෙක් මේ කතා කරන්නේ. අන්නේ විදිහට තමයි ශ්‍රමණ ගෞතමියෝ ධර්මයේ දේශනා කරන්නේ. තමන්ම තේරුම් අරගෙන අවබෝධ කරගෙන ප්‍රතිබහණින් වැටහීමෙන් යුක්තව ඒ වගේම නුවණින් විමසීමෙන් යුක්තව විමර්ශන <coughs> විමර්ශනයට අනුක ලුහුබඳගෙන කියන්නේ විමර්ශනයට අනුව ගමන් කරමි. ඒකට අනුව යොමු කරන ඒ වගේම තරකයට යුක්ත වෙච්ච දෙයක් තමයි දේශනා කරන්නේ. යසච කෝස අත්ථය ධම්මං දේසිත. දේසිතෝ. අන්නේ ඒ ඒ ඒ විදිහට කරපු ධර්ම ඒ කියන්නේ ඒ විදිහට තේ වටහාගත්ත ඒ කරුණෝ යසච කෝස අත්ථය ධම්මං දේසිතෝ. අන්නේ ඒ විදිහට තමයි ඒ ධර්මයේ එහෙම දේශනා කරන්නේ. ඒ ඒ විදිහට කිව්වෝ ඒ ධර්මය යම් කිසි කෙනෙක් ඔය විදිහට ඒ කියපු ධර්මය යම් අර්ථයක් පිණිස දේශනා කරා නම් ඒ වගේම ඒ සෝ නියත්ති තක්කරස සම්මා දුක්ඛකයයි. අන්න ඒ විදිහට අනුගමනය කරොත් යම් අර්ථයක් පිණිසද ඒ විදිහට ධර්මයේ කිව්වේ ධර්ම දේශනා කළේ අන්න ඒක අනුගමනය කළොත් ඒ විදිහට කටයුතු කළොත් අන්‍යයාට දුකින් නිදහස් වෙන්න පුළුවන්. ඒ විදිහටම අනුගමනය කරමින් ඒ ඒ ඒ අනුම කටයුතු කරොත් ඒ දේශනා කරපු ධර්මය අනුවම කරන කෙනාට ඒ තරක නැත්නම් විචක්ෂණී කරමින් ඒ විදිහන වැඩපිළිවෙල අනුගමනය කරන හැට දුකින් නිදහස් වෙන්නත් පුළුවන්. හැබැයි ශ්‍රමණ ගෞතමයන්ට කිසිම විශේෂ ඥාන දර්ශනයක් නැහැ. අධිගමයක් නැහැ. බොරුවටයි ඔය කියන්නේ. හැබැයි අර කරුණු ටික තියෙනවා. අර කරුණු ටික තියෙනවා කියලා කිව්වට නෑ කියන අවබෝධය. එතකොට එකෙන් හොඳට තේරෙනවා මේ ලෝකේ මිනිස්සෙකුට යමක් පිටින් තේරුම් ගන්න බෑ කියන එක. දැන් මේ බුදු කෙනෙක් නෙමෙයි තේරුම් ගන්න බැරුනේ මේ ලස්සන රූපයක් තියෙන මිහිරි කටහඬක් මිහිරි චරිතයක් තියෙන බුදුරජාණන් වහන්සේ මේ තේරුම් ගන්න බැරුනේ වෙන කවුරුවත් නෙමෙයි. ඒ එච්චර සුන්දර බුදුරජාණන් වහන්සේ ඒවා තේරුම් ගන්න බැරි වුණා. හැබැයි කියන කාරණාව හරි. විමර්ශන සීරියව කතා කරනවා. බුදුරණවහන්සේ වැටච්ච දෙයක් කතා කරනවා. ඒකට අනුව කටයුතු කරන්නත් පුළුවන්. ඒකෙන් දුක ඡය වෙනවා. එතකොට මේ කියන කතාව හරි. නමුත් ප්‍රතිඵලයක් නැහැ කියනවා. එයා බොරුවට කියන්නේ යට අධිගමයක් නැහැ කියනවා. විශේෂ ඥාන දර්ශනයක් නැහැ කියනවා. මේ කියන කතාව හරි. ඒ විදිහට කටයුතු කළොත් නිදහස් වෙන්න පුළුවන්. ඒක ඇත්ත. ඔන්නඔහම කවුද මේ සුණක්කත්ත කියාගෙන යනවා. අතකෝය සාරිපුත්තු සාරිපුත්තු ස්වාමීන් වහන්සේ උදේ කාලේ පාත්‍ර සිරුව අරගෙන විශාල මහනුවර පිණ්ඩපාත යනකොට සාරිපුත් ස්වාමීන් වහන්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ලෝක හඬ ලැබුණ අස්සෝසිකෝ ආයස්ම සාරිපුත්තෝ සුරක්කත්තස ලිච්ඡේ පුත්තස වේසාලියන් පරියත්නම් එවං වාචම් භාසේමානස්ස ඒ සුනක්කත්ත කියන ලිච්ඡවි පුත්‍රයා මේ ඔන්න ඔය කියපු කාරණාව හඬ ලැබුණා. ඒ තමයි මේ ශ්‍රමණ ගෞතමයන්ට කිසිම උත්තර මනුෂ්‍ය ධර්ම ඥාන දර්ශනයක් නැහැ. මේ තරකයෙන් ඉදිරිපත් කරන කාරණාවක් තියෙනවා ධර්මයේ දේශනා කරනවා සමන්ට වැටහිච්ච කාරණා එක ඒක විමර්ශන බුද්ධියෙන් යුක්තව තමයි කතා කරන්නේ යම් කිසි කෙනෙක් ඒ විදිහට ඒ ඒ කියපෝ ආකාරයට දේශනා කරන ධර්මය අනුගමනය කරොත් අන්න ඒක ඔස්සේ කටයුතු කරන්නට යදනොත් ඒ ඔස්සේම ඒ කියපු ආකාරයටම කටයුතු කරන්න දිනොත් ඔහුට දුක කෙලවර කරන්න පුළුවන් කියලා මෙන්න මේ විදිහට බුදුරණවහන්සේට බැන බැන යනවා ඒක සාරිපුත් සාරණාසට අහන්න ලැබුණා සාරිපුත් ස්වාමීන් පින්ඩ පාති වල භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිදලා වන්දනා කරලා ඔන්න ඔය කාරණාව බුදුරජාණන් වහන්සේට සාරිපුත් ස්වාමීන් වහන්සේ සැල කරනවා. ඊළඟට සාරිපුත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෝදනෝ සාරිපුත් සුනක්ඛත්තෝ මෝග පුරිසෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුත් ඔය සුනක්හත් මෝග පුරුෂයා ක්‍රෝධයෙන් යුක්තයි කෝධ නෝචය පනස්ස වාචා බහසිතං අවන්නම් බහස්මීත් අවන්නම් බහසිස්සාමීති සාරිපුත්තය ඔය සුනක්හත්ත කියන හිස් පුරුතයා මෝග පුරුෂයා හිස් පුරුෂයා ක්‍රෝධයෙන් යුක්තවයි ක්‍රෝධයෙන් යුක්තව කතා කරන්නේ ක්‍රෝධයෙන් යුක්තවයි සාරිපුත්ත සාගතයන් වහන්සේට අවන්න කියන්නේ නිඳා කරන්නේ සෝ සාරිපුත්තෝ සුනක් සාරිපුත්ත සුනක්ඛත්වෝ මෝගපුරුෂෝ වන්නං ඒ තථාගතස පහරිත. නින්දා කරන්නේ බණින්ද යාගේ චේතනාව නින්දාව බණින එක. නමුත් සාරිපුත්ත ඔය නින්දා කරනවා කියලා කවට තථාගතයන් වහන්සේ ගැන වර්ණනාවක්මයි කරන්නේ කියනවා. ක්‍රෝධයෙන් යුක්තව කරන්නේ තථාගතයන් වහන්සේ ගැන වර්ණනාවක්මයි. වන්නෝ හේසෝ සාරිපුත්තෝ තථාගතස්ස ඔහු සාරිපුත්ත ඔහු තථාගතයන් වහන්සේ වර්ණනා කරනවා යෝ එවං අදේ කොහොමද යස්සච කවාස්සත්තාය ධම්මං දේශිතෝ සෝනිය චක්කරසස්ස සම්මා දුක්ඛක්ඛයාය ඒ විදිහට ධර්ම දේශනා කරන ශාස්ත්‍රඥ වහන්සේගේ බුදුරණ වහන්සේගේ ඒ කාරණාව ඒ විදිහට අනුගමනය කරන කෙනාට දුක නැති කරන්න පුළුවන් කියලා කියනවා එතකොට දැනගෙනම බැනගෙන යන්නේ දැන දැන බනිනවා. නමුත් නොදැන කියවෙනවා ගුණේ. අයම්පිහි නාම සාරිපුත්තෝ සුනක්කත සමෝග පුරිසස්ස මයි ධම්මන්වයෙන් ධම්මන්වයෙන් භවිස්සති සාරිපුත්තෝ හිස් මෝග පුරුෂේ සුනක්කත්යට මේ මම කියපු ධර්මය අනුව යෑමක් සිදු වෙන්නේ නැහැ. ඔය හිස් පුරුෂයාට. ඔය සුනක්කත්ව හිස් පුරුෂයාට ධම්මන්වයන් ධම්මන්වය ඔන භවිස්සති. මයි ධම්මන් විභාග්‍යතුන් වහන්සේගේ ධර්මය අනුව ගිය එකක් නෑ කියනවා. කොහොමද අනුව ගියේ නෑ කියලා කියන්නේ? ඉති පිසෝ භගවරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුසිදම් සාරසත්තාදී වනසාන බුද්ධ භගවත්. ඒ කියන්නේ බුදුරණවහන්සේ හම්බෙලා නැහැ කියන එක. ධර්මය අනුව ගියේ නැහැ කියලා කිව්වේ මොකද්ද බුදුරණවහන්සේ හම්බුන්නේ? ධර්මය අනුව ගියා නම් හම්බෙන බුදුරණවහන්සේ. අර ඉතිපිසෝ භගවරහන් සම්මා සම්බුද්ධ විද්‍යාචන සම්පන්න සුගතෝ ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්ම සාරසත්තාදී මනසනම් බුද්ධ භගවති. ඒ වාග්යතුන් වහන්සේ අරහන් සම්මා සම්බුද්ධ විද්‍යාචරණාදී මෙන්න මේක හම්බුන්නේ කොහොම වුණ නැති නිසාද ධර්මයේ අනුව කිය නැති නිසා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ අනුව මගේ ධර්මයේ අනුව කටයුතු නොකරපු නිසා ඒ ධර්මයේ අනුව නොගිය නිසා ඊ ඔය හිස් පුරුෂයම කියන්නේ ඒ ධර්මයේ අනුව නොගියා කියන්නේ මොකද්ද බුදුරන් වහන්සේව හම්බුන්නේ එහෙනම් බුදුරජාණන් වහන්සේව හම්බෙන්නේ කොතනදද? ධර්මයේ අනුව ගිය තැනදී පමණයි. අයම්පි නාම සාරිපුතු සුනක්කත් අසමෝග පුරිසම් පුරිසස්ස මයි ධම්මන්නුවෙන් ධම්මන්නියෝ නභවිස්සති. ඒ වගේම එයාට මේ ධර්මය අනුව යෑමක් සිදු වුණේ නැහැ කියනවා. ඒ මෝග පුරුෂයාට ඒ මොකද්ද? ඉතිපිසෝ භගවාරහ ඉතිපිසෝ භගවානේක විಹಿತං ඉදිවිදං පච්චාන බොහෝති. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ගුණය හම්බුන්නේ ඒ වගේම බුදුරණවහන්සේගේ තියෙන 이르දිය ඒ 이르දි ඥාණي හම්බුන්නේ ඒ තමයි. භාග්‍යතුන් වහන්සේ නොඑක ආකාර 이르දි පාන්න පුළුවන්. තනි කෙනෙක් හිටින්න බොහෝ කෙනෙක් වෙන්න පුළුවන් බොහෝ දෙනෙක් වගේ ඉඳගෙන තනි කෙනෙක් හිටින්න පුළුවන් නොපෙනී ඉන්න පුළුවන් බාධාවකින් තොර විත්‍යාස යන්න පුළුවන් ප්‍රාකාර වලින් එහා පැත්තට යන්න පුළුවන් පර්වතවලින් එහා පැත්තට යන්න පුළුවන්, ආකාශය යන්න පුළුවන්, මහ පොළොවේ කිමිදෙන්න පුළුවන්, ජලාශය ඇවිදින්න පුළුවන්, මේ ජලාශයේ ඇවිදින්න පුළුවන්, අහසේ පළගත් බැඳගෙන ඉන්න පුළුවන්. බඹලව දක්වාම හිත හිත මනාපෙට වශයෙන් කරගෙන ඒ භාග්‍යතුන් වහන්සේ සිටි ඔන්න ඕක යාට වැටහුණේ නැහැ. ඒත් මොකද්ද? භාග්‍යතුන් වහන්සේගේ ගුණයක් කාටද හම්බුන්නේ නැති ධර්මය අනුව නොගිය කෙනාට අයම්පේ නාම සාරිපුත්තෝ සුනක්කත්ත සමෝග පුරිසස්ස මයි ධම්මයා ධම්මන් වේන්න භවිස්සති ඒ වගේමයි සුනක්කත්ත ඒ හිස්පුරුෂයා ධර්මය අනුව මගේ ධර්මය අනුව ගියේ නෑ ඒ තමයි බුදුරන් වහන්සේ දිබ්බ ඉතිපිසෝ භගවා දිබ්බාශෝත ධාතු යාය විසුද්ධියා අතික්ඛම් මේ දිවස නැත්තම් දිබ්බසෝතය දිවේ කන තිබුණා කියන ඒ කාරණාව යාට හම්බ වුණේ නැහැ. ඒ වගේම නැවත වතාවක් බුදුරණවහන්සේ කියනවා ඒ මෝග පුරුෂයා ධර්මානුව නොගිය නිසා එයාට හම්බුන්නේ මේ බුදුරණවහන්සේගේ පරතිච්ඡ විඥානි. ඉතිවිසෝ භගවා පරසත්තානම් පරපුග්ගලානම් චෙතසා චේතෝ පරිච්ඡ පජානාති සරාගං වා චිත්තං සරාගා චිත්තං ච පජානාති. දැන් මේ චිත්තානපස්සනාව නෙමෙයි. ඔන්න අපි පටලව ගන්න තැති. දැන් චිත්තානුපස්සන අතිපට්ඨාන විග්‍රහ කරා සතිපට්ඨානය විග්‍රහයේදී මේ පරචිත්ත විචාරණය පිළිබඳව මේ විග්‍රහ කරන්නේ. අනුන්ගේ සරාග සිට සරාහිත බව දැනගන්නවා දෝෂ සිට දෝෂිත බව ඊළඟට මෝහ සිට මහග්ගත මෙන්න මේ විදිහට මේ අනුන්ගේ හිත් දකින්න පුළුවන් හැකියාවක් බුදුරන් වහන්සේට තිබා කියන කාරණාව එයාට හම්බ වුණේ නෑ ඒ ධර්මය අනුව නොගිය නිසා ඒ බුදුරයන් වහන්සේගේ හැකියාව හම්බ වුණේ නැහැ. දැන් අර විග්‍රහ කරේ මේ ධර්මය අනුව නොගිය නොයන කෙනාට බුදුරයන් වහන්සේ කවුද කියලා හම්බුන්නේ නැහැ කියන එක. ඔය විදිහට පැහැදිලි කරන දැන් මේ සුනක්ඛත් අරඹයා බුදුරන් වහන්සේ මේ සිහිනාදය කරන්නේ. සුනක්ඛත්ව අරඹයා බුදුරන් වහන්සේ සිහිනාද කරනවා. මොකද්ද කරන්නේ? බුදුරන් වහන්සේ කියන්නේ කවුද කියන එක ඉස්මතු කරලා පෙන්නනවා. සුණක් අත්තට කිසි දෙයක් හම්බුන්නේ නැහැ කියලා පෙන්නනවා. හැබැයි සුණක් අත්ත දෝෂ දෝෂයක් ඉස්මතු කරනවා කිය කියා ගුණයක්මයි කතා කරන්නේ. මොකද ඒ කියන කාරණාවේ ඇත්තක් තියෙනවා කියලා පෙන්නනවා. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දසකෝ පනිමානි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලානි යේහි බලේ සමන්නාගතෝ අතාගතෝ ආසව තහනම් පජානාති. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මේ තථාගතයන් වහන්සේ අංග 10කින් තථාගතයන් වහන්සේ තථාගත බල 10ක පිහිටලායි මේ විදිහට කරුණු කියන්නේ තථාගතයන් වහන්සේට තථාගත බල 10ක් තියෙනවා තථාගත බල 10ක පිහිටලායි ශ්‍රේෂ්ඨ කියන්නේ ඒ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්නේ අතාගතයන් වහන්සේ සිංහනාද කරන්නේ. අතාගතයන් වහන්සේ මේ ධර්මචක්‍රය ප්‍රවර්තනය කරන්නේ. ආසවටහනං පජානාති පරිසාසු සීහනදං සීහනදං නදති බ්‍රහ්මචක්කම් පවත්තති මේ ශේෂ්ඨත්වය ප්‍රකාශ කරන්නේ අතාගතයන් වහන්සේ ඒ වගේම සිංහනාද කරන්නේ බ්‍රහ්මචක්‍රය ප්‍රවර්තනය කරන්නේ මේ කරුණු 10ක කථාගත බල 10ක පිටලයි කියලා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා කතමානි දස මොනවද 10 ඉද සාරිපුත්ත තථාගතෝ තහනංච තහනතෝ අට්ඨානංච අට්ඨානතෝ තහබූතං පජානාති යම්පි සාරිපුත්ත තථාගතෝ තහනංච තහනතෝ අට්ඨානංච අට්ඨානතෝ තථාගත තහබූතං පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං හෝති යං බලං ආගම්ම තථාගතෝ ආසව තහනං පටිජානාති පරිසාසු සීහනදං හදති ඔන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සිංහනාද කරන හැටි මේ තථාගතයන් වහන්සේ සිංහනාද කරන හැටි පැහැදිලි කරන තථාගත බල 10ක පිහිටලා ඒකේ පළවෙනි බලය තමයි තහනංච තහන තහනංච තහනතෝ අටහනංච අටහනතෝ ඒ තමයි මේ සිද්ධ වෙන්න පුළුවන් කාරණාව සිද්ධ වෙන්න පුළුවන් කාරණාව සිද්ධ වෙන්න පුළුවන් හැටියට පැහැදිලි කරනවා සිද්ධ වෙන්න බැරි කරුණු සිද්ධ වෙන්න බැරි කරුණු හැටියට පැහැදිලි කරනවා දැන් අපි අහලා තියෙනවා නේතං තානං විජ්ජති කියලා විග්‍රහ කරනවා. මේක කවදාවත් වෙන්නේ නැහැ. තානමේතං විජ්ජති කියලා විග්‍රහ හැදලා කරනවා. මේක අනිවාර්යෙන් සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට බුදුරන් වහන්සේ සිදු වෙන සහ සිදු නොවන කරුණු වෙන්වෙන් වශයෙන් පැහැදිලි කරන ඒක ඒ ආකාරයෙන්ම. ඒ හතාගත බලයක් ඒ කරණාව. මෙන්න මේක මේක මනාකොට දැනගෙන බුදුරන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඉදම්පි සාරිපුත්ත හතාගතස්ස තථාගත බලං හෝති යම් බලං ආගම්ම තථාගතෝ තථාගතයන් වහන්සේ මේ බලයේ පිහිටලා මේ බලයට ඇවිදෙල්ලයි තථාගතයන් වහන්සේ ශේෂ්ඨත්වයෙන් ප්‍රකාශ කරන්නේ පිරිස ඉස්සරහා සිංහනාද පවත්වන්නේ බ්‍රහ්මචක් ධර්ම මේ මේ මේ ධර්ම චක්‍රය මේ ප්‍රවර්තනය කරන්නේ මේ බ්‍රහ්ම චක් මේක ප්‍රවර්තනය කරන්නේ මෙන්න මේ විදිහටයි කියලා ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ආකාරය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා එතකොට සීහ නද කරන්නේ නිකන් නෙමෙයි. මේ තථාගත බලයක පිහිටලා එච්චරට බලයක් සිදු වන දේ සිදු නොවන දේ පිළිබඳව බුදුරණවහන්සේට දන්නවා මනාව දන්නවා. ඒකේ ආකාරයෙන් කියනවා. සෝතාපන්න කෙනෙක් අති මේවා වෙන්නේ නැහැ. සක් ඊළඟට බුදුවරු මේ ලෝකෙ දෙන්නේ පහළ වෙන්නේ නැහැ. කාන්තාවක් සක්විති වෙන්නේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ සිදුවන දේ සිදු නොවන දේ ඒකාන්ත කළ පැහැදිලි කරනවා. ඒක ඒකාන්තයෙන් ඇත්ත. සද්ධානුසාරී කෙනෙක් සෝතපන්න වීම කලුරිය කරන්නේ නැහැ. සෝතපන්න කෙනෙක් නිරයන්නේ නැහැ. ඊළඟට දෙවන සතාගත බලී පුණජපරං සාරිපුත තථාගතෝ අතීත අනාගත පච්චුප්පන්නානං කම්ම සමාදානං තානසෝ හේතුසෝ විපාකෝ තහ භූතං පජානාති මේ යථාර්ථ වශයෙන් මේවා දන්නේ. මේ බුදුරු දන්න දේවල්. අපි දන්නේ ඒවා. බුදුරජාණන් වහන්සේ කිව්ව නිසා අපි ඒක කියනවා. අයි අපි ශ්‍රාවකයෝ හැටියට බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ ඒ නිසා අපි කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවනි කාරණාව මොකද්ද? මෙන්න මේ අතීත අනාගත ප්‍රත්‍යুৎপন্ন කියන මෙන්න මේ කර්මයන්ගේ විපාකයත් ඒ විපාකයත් මොකද්ද කියලා ඒ වගේම හේතුවත් මේ හැම දෙයක්ම ඒක විපාකයක් දන්නවා. ඒ වගේ ඒකේ පිහිටීමක් දන්නවා. ඒකේ හේතුවක් දන්නවා. මෙන්න මේ සියල්ලක්ම දන්නවා. දැන් අතීත අනාගත වර්තමාන කියන මේ ත්‍රිකාලයකට ලෝකයේ පුජ්‍යලයක් මැදිහත් වෙලා කර්මය කරන තැනදී ඒ සිදු වෙන්නේ කොතනදීද? ඒකේ හේතුව කොයි වගේ දෙයක්ද? ඒකේ විපාකය කොයි වගේ දෙයක්ද? මෙන්න මේක බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. අතහබුතම් පජානාති යම්පි සාරිපුත් තථාගතෝ අතීත අනාගත පච්චුප්පන්නානං කම්ම සමාදානං තහනසෝ හේතුසෝ විපාකං අතහබුතම් පජානාති එහි ස්වභාවය කියන්නේ ඒක කොයි ආකාරයකද තියෙන්නේ කියන එක ඒ වගේ මෙහි හේතුව කොයි විදිහට දෙක සකස් වෙන්නේ ඒකේ පිකාපේ විපාකේ මෙන්න මේක මේ බලයට පැමිණලා අතාගතයන් වහන්සේ මේ බලයට පැමිණිලා මේකට ඇවිදිල්ලයි මේ ශේෂ්ඨත්වයෙන් ප්‍රකාශ කරන්නේ මේ සිංහනාද කරන්නේ මේ ධර්ම චක්‍රය පවත්වන්නේ කියලා බුදුරන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට පැහැදිලි කරනවා. නිකං නෙමෙයි. දැන් ඔන්න තථාගත බලවල පළවෙනි එක කිව්වා දෙවෙනි කාරණාවක් කිව්වා පළවෙනි එක තමයි සිදුවන දේ සිදුවන දේ හැටියට නොවන දේ නොවන දේ හැටියට ප්‍රකාශ කිරීම දෙවෙනි එක මේ කර්මයන්ගේ විපාකය එහි හේතුව ඒ කියන්නේ විපාක දෙන්න හේතු වෙච්ච දේ ඒ වගේම හි ස්වභාවය මෙන්න මේ ඔක්කොම එහි කොහොමද සිද්ධ වුනේ කියන එක මේ සියල්ලක්ම දන්නවා. තුන්වෙනි එක තමයි පුණජපරං සාරිපුත්‍ර තගතෝ සබ්බත ගාමිනින් පටිපදං තහවූතං පජානාති. සාරිපුත්‍ර තථාගතයන් වහන්සේ සබ්බත ගාමිනි සියලු ආකාරයෙන්ම යොමු වෙන ප්‍රතිපදාවල් වනා කොටම දන්නවා. සියලු ආකාරයෙන් යොමු වෙන ප්‍රතිපදාව. නිවනට යොමු වෙන ප්‍රතිපදාව ඒ ආකාරයෙන් දන්නවා. ධිට ධම්ම සුඛ විහරණේ සමාධිය විග්‍රහ කරා සති සම්පජාන සමාධිය විග්‍රහ කරා ඒ වගේම ඥාන දර්ශන සමාධිය විග්‍රහ කරා තව විවිධාකාර දේවල් විග්‍රහ කරා බ්‍රහ්ම ලෝක ප්‍රතිපදා විග්‍රහ කරා මේ සියලු ප්‍රතිපදා සබ්බතගාමිනී ප්‍රතිපදා සියලු ආකාරයේ ප්‍රතිපදා තහාර්ථ වශයෙන්ම බුදුරජාන් වහන්සේ දන්නවා මේකේ කළොත් මේකයි වෙන්නේ මේ ප්‍රතිපදා ගමන් කරාම මෙහෙමයි වෙන්නේ ඒකේ විදිහටම දන්නවා ඔන්න ඔය බලය තථාගත බලයක් ඒක ඇත්තයි. තථාගත බලයක්. ඒ මත පිළිටලා ඒ බලයට පැමිණලායි තථාගතයන් වහන්සේ මේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්නේ. මේ සිංහනාද කරන්නේ මේ ධර්මයේ ප්‍රවර්තනය කරන්නේ ඔන්න තථාගත බලයට පැමිණිලා. තථාගතයන් වහන්සේගේ තථාගත බලයට පැමිණිලා ඒක ප්‍රකාශ කරන්න කියනවා. සියල්ලක් මේ ඉදිරිය දන්නවා. එහෙනම් අපට ආයේ අඩළු හුඩුකමක් නෑ ඔක්කොම දෙපෙන්ම දීලා තියෙනවා. ඊළඟට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට බුදුරණවහන්සේ දේශනා කරනවා පුණජපරං සාරිපුත්ත තාගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකෝ ලෝකං තහබූතං පජානාති යම් පිහාරිපුත්ත තථාගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකං තහබූතං පජානාති තථාගතයන් වහන්සේ මේ නොඒකාකාරයේ ධාතු මේ ලෝක ස්වභාවයවත් ඒ කියන්නේ දැන් එක එක බ්‍රහ්ම ලෝකවල අයට එක එක මට්ටම් තේරෙනවා. නමුත් මේ විවිධ ධාතු වල මේ ලෝක ස්වභාවයල් පිළිබඳව අනිත් අයට ඒක දන්නේ නැහැ. හැමෝටම මේක විශ්ේ නැහැ. ඒ විශ්ේ තියෙන්නේ අන්න බුදුරන් වහන්සේ සියලු නානා ධාතු නානා අනේක ධාතු වල මේ ලෝකයන්ගේ ධාතු ස්වභාවය, ඒ ලෝකවල ස්වභාවය. නමුත් නව සත්තාවාසාවල විග්‍රහය ඒ ධාතු වල ස්වභාවයවත් මේ හැම එකක්ම බුදුරන් වහන්සේ යථාර්ථ වශයෙන්ම දැනගෙන ඒ බලයට පැමිණලයි මේ ඔක්කොම කියන්නේ. එකක්වත් උපකල්පර නෑ බුදුරජාණන් වහන්සේගේ. බුදුරණවහන්සේට මේ ලෝකේ අපි අහලා තියෙන බුදුරණවහන්සේට හැම දෙයක්ම දැක්ම නුවණ. එතකොට මෙන්න මේ විදිහට මේ හැම එකක්ම දැකීමේ නුවණකින් යුක්තවයි. ඒ බලයට පැමිණිලයි බුදුරණවහන්සේ මේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්නේ. බුදුරණවහන්සේ මේ තථාගතයන් වහන්සේ මේ සිංහනාද කරන්නේ. මේ ධර්ම චක්‍රයේ ප්‍රවර්තනය කරන්නේ අන්න ඒකට පැමිණිලා. නිකන් නෙමෙයි. ඊළඟට බුදුරණන් වහන්සේ සාරිපුත්‍ර සාන්නා ශ්‍රී ලංක තථාගත බලයේ පැහැදිලි කරනවා. දැන් ඉතින් බලන්න කෙනෙකුට ධර්මයෙන් තොර බුදුරණන් වහන්සේව හොයන්න ගියොත් හම්බෙන්නේ නැහැ. මොකද හේතුව මේ ලෝකයේ විවිධ ආකාරයේ අය විවිධ විදිහේ දේවල් වලිනුයි යමෙක් මනින්න උත්සාහ කරන්නේ. අපි අහලා තියෙනවා අර පුජ්‍යලයන් මනින ප්‍රතිපදා පිළිබඳව. සමහර අය මනිනවා. රූපයෙන් සමහර අය මනිනවා දුෂ්කර ප්‍රතිපදාවෙන් සමහර අය මනිනවා එයා කතා කරන කටහඬේ එයාගේ වර්ණනාවෙන් ඇත්තටම ධර්මයේ එක්ක එන අය අඩුයි ඒසොර බුදුරණවහන්සේ ළඟටත් බලන්න මේ ආපු අයගේ ස්වභාවය භාගතුන් වහන්සේ කවුද කියලා දන්නේ නැහැ පස්වෙනි එක පුනචපරම් භික්ඛාරි පුත්ත තථාගතෝ සත්තානං නානාදි මුත්‍තිකතං යතහ භූතං පජානාති අන්න ඊළඟට බුදුරන් වහන්සේ ප්‍රකාශ කරනවා දැන් කලින් එක එක එක ලෝක ස්වභාවයන් ඒ ලෝක ධාතු ස්වභාවය ඒ වගේ කොහොමද නොයෙක් නොයෙක් ආකාරයක තියෙන්නේ කියලා විග්‍රහය ඊට කලින් එකේ සියලුම ආකාරයේ යන ප්‍රතිපදාව ඊළඟට සිදු වෙන දේ සිදු නොවන දේ කර්මයන් පිළිබඳව ඊළඟට විග්‍රහ කරනවා නානාදි මුත්‍තික තංගතහ භූතං ඒ කියන්නේ ඒ සත්‍යයන් බැස ගන්න නැත්නම් සත්‍යයන් උපදින ආකාරය අදිමුත්‍තික වෙන හැටි නොයෙක් ආකාරයෙන් සත්‍යයන්ගේ සකස් වීම, බැස ගැනීම ඒක සිදුවන්නේ කොහොමද කියන එක බුදුරණවහන්සේ යථාර්ථ වශයෙන්ම දන්නවා. එතකොට කලින් ලෝක ගැන කිව්වේ දැන් මේ සත්වයන්ගේ ස්වභාවය. සත්තහනම් සත්වයන්ගේ ස්වභාවය ඒ සත්වයන් කොහොමද තෙන්ද ගිහිල්ලා බැසගන්නේ කොහොමද සකස් වෙවි සකස් වීම තියෙන්නේ කොහොමද ඒකේ පිහිටීම තියෙන සත්වයාගේ ඒ දැන් තිරිසන් ලෝකේ, නිරේ, പ്രേත ලෝකේ අන්නේ සත්වයන් ඒ ඒ තැන්වලද ඒ අධිමුක්ත වෙන හැටි, ඒ පිහිටන හැටි බුදුරයන් වහන්සේ දන්නවා කියනවා. ඒක දැනගෙන ඒ බලයට පැමිණලා තථාගතයන් වහන්සේ මේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්නේ. මේ ශ්‍රේෂ්ඨත්වය මේ ප්‍රකාශ කරන්නේ මේ සිංහනාදේ පවත්වන්නේ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන්නේ අන්නේ ශ්‍රේෂ්ඨත්වයට හැමිනිලායි කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට බුදුරණවහන්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට 6 වෙනි තථාගත බලය පැහැදිලි කරනවා. පුණජපරං සාරිපුත තථාගතෝ පරසත්තානම් පරපුග්ගලානම් ඉන්ද්‍රිය පරෝ පරියත්තං තහ භූතං පජානාති. යම්පි සාරිපුත තථාගතෝ පරසත්තානම් පරපුග්ගලානම් ඉන්ද්‍රිය පරෝ පරියත්ත තහ භූතං පජානාති. බලන්නේ කාරණාව. තථාගතයන් වහන්සේ අන් සත්‍යයන්ගේ අන් පුජ්‍යලයන්ගේ ඉන්ද්‍රියන්ගේ මේරීම ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානීය යථාර්ථයෙන් දැනගෙනයි මේ ධර්මයේ දේශනා කරන්නේ මේ ශේෂ්ඨත්වය ප්‍රකාශ කරන්නේ මේ ධර්මචක්‍රය ප්‍රවර්තනය කරන සිංහනාද කරන්නේ. ඒතර බුදුන් වහන්සේගේ මේ ධර්මය ඇත්තටම සිංහනාදයක්. ඒ ධර්මයේ එක එක අයගේ ඉන්ද්‍රිය ධර්මයට අනුව කතා කරන්නේ. ඒකයි අපි පින්වතුනි මේ ධර්මයේ ඒ ඒ අවස්ථානුකූලව බැලිය යුත්තේ. මොකද බුදුවරු මේ ධර්මයේ ප්‍රකාශ කළේ එයාලගේ ඉන්ද්‍රිය ධර්මයන්ට අනුව. සමහර අයට නිවන් දකින්න කිව්වේ නැහැ. ඒක වෙන විදිහක් විග්‍රහයක් කළා. සමහර අයට යම් පොඩි පරයයක් විග්‍රහ කළා. සමහර දීර්ඝ විග්‍රහ කළා. යාළගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ අනුව. ඒ හැකියාව බුදුවරුන්ට තියෙනවා. ඒ මත පිළිහිලයි ධර්මයේ දේශනා කරන්නේ. ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්නේ මේ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන්නේ මේ සිංහනාදයෙන් සිංහනාදේ කරන්නේ අන්න ඒ තථාගත බලය තුල පිහිටලා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඒ තමයි ඉන්ද්‍රිය පරෝපරියත් ඥානෙ. ඊළඟට ඊළඟ ඥානෙ බුදුරණවහන්සේ විග්‍රහ කරනවා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේට පුණජපරං සාරිපුත්ත සතහාගතෝ ජහන විමුක්ඛ සමාධි සමාපatti සංකිරේසා වෝදනා වෝදානං උත්ථානං අතහබුත්තං පජානාති. ඒ තමයි මේ ධ්‍යාන විමුක්ඛ දැන් අපි දන්නවා විමුක්ස විවිධාකාර තියෙනවා. අෂ්ට විමුක්ස තියෙනවා. ඊළඟට සමාධි, සමාපatti, සමාධිය, සමාපත්තිය, සමාපatti ස්වභාවය දැන් මේ ඔක්කොම පිළිබඳ දැන් අර කලින් එක එක දේවල් කතා කරගෙන ආවා. බුදුරණවහන්සේ මේ ධර්මයේ දේශනා කරන හැටි ගැන කතා කරා. දැන් මෙතන මේ බුදුරණවහන්සේ කතා කරනවා ඒ ඒ සත් අයගේ කියන්නේ මේ ඉහළ ස්වභාවයට පැමිණෙත්තන් මේ ලෝකෝත්තර කතාව නෙමේ මේ ධ්‍යාන විමෝක්ෂ මේ ලෝකයේ මට්ටමින් ඉහළ ඉන්න ස්වභාවයවල තියෙන සමාධි මට්ටම් සහ හැම එකක් පිළිබඳවම ඒ කෙලෙසෙන්නේ කොහොමද? ඒ පිරිසිදු වෙන්නේ කොහොමද? ඒ නැගිටින්නේ කොහොමද? මේ සියලු දේ තහාර්ථ වශයෙන්ම බුදුරණවහන්සේ දන්නවා. හැම එකක්ම දන්නවා. දැනගෙනයි කියන්නේ. නොදැනගෙන නෙමෙයි. මොකද ඒ කාලේ තිබ්බේවමයි. වෙන කිසි දෙයක් නෙමෙයි තිබ්බේ සියලුම ආකාරයේ විමුක්තිය හොයන අය තුල තිබිච්ච ඒ කාරණාවල සම්පූර්ණයෙන් ඒවා කෙලසෙන හැටි ඒ වගේම ඒවා පිරිසිදු වෙන හැටි ඒ වගේම ඒ වගේ නැගිහිටින හැටි මේ හැම දෙයක්ම බුදුරණවහන්සේ දැනගෙන ඒකට පැමිණිලයි මේ සිංහනාදේ පවත්වන්නේ නිකන් නෙවෙයි මේ ධර්මයේ දේශනා කරන්නේ අන්න ඒකට ඇවිල්ලයි බලයට පිහිටලයි කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා ඊළඟ තථාගත බලේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ බුදුරන් වහන්සේ ප්‍රකාශ කරනවා පුණජවරන් සාරිපුත්ත තථාගතෝ අනේක විහිතම් පුබ්බේ නිවාසං අනුස්සර චේති ඉදං ඒකම් පිජාති ද්වේපි ජාති බුදුරන් වහන්සේට පුළුවන් කියනවා මෙන්න මේ විදිහට එක જાතියක් જાති දෙකක් જાති 30ක් ඒ වගේම ಜಾති 7ක් 30ක් 40ක් ඒ වගේම දහසක් ලක්ෂයක් සිහි කරන්ට උනත් ඕනම කල්ප සංවට්ට යුවට්ට කල්ප විවිධාකාරයට ඕන ප්‍රමාණයක් ඈතට බුදුරණවහන්සේට පුළුවන් කියනවා සිහි කරන්න. මෙහෙමයි හිටියේ, මෙහෙමයි ඉපදුනේ, මෙහෙමයි හැඩරුව, මෙහෙමයි කතා කරේ, කෑවබිවි මෙව්වා. මේ හැම දෙයක්ම සිහි කිරීමේ හැකියාව බුදුරණවහන්සේට ඒ හැකියාව තිබා කියලා බුදුරණවහන්සේ ප්‍රකාශ කරනවා. මෙන්න මේ බලයට පැමිණිලා තථාගත බලයට. ඒ කියන්නේ මේ පුබ්බේ නිවාසය ඕන විදිහකට සිහි කරන්න පුළුවන්. හැම ආකාරයකින්ම සිහි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ආපස්සට සිහි කිරීමේ හැකියාව බුදුරණවහන්සේට හැකියාව තිබුණා. මේ ආපස්සට සිහි කිරීමේ හැකියාව ඒ බලය තුල පිහිටලා ඒ බලයට පැමිණිලා භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ ශේෂ්ඨත්වය ප්‍රකාශ කරන්නේ සිංහනාද කරන්නේ ඒ වගේම ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන්නේ කියලා බුදුරයන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඊළඟට බුදුරන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට දේශනා කරනවා පුනචපරං සාරිපුත්ත තාගතෝ දිබ්බේන චක්කන විසුද්ධේන බුදුරන් වහන්සේට දිබ්බ චක්‍රව තිබුණා. අනිත් අයගේ මෙන්න මේ ස්වභාවයවල් දකින්ද මිනිස් ඇස ඉක්මවපු මේ දිව්‍ය ඇස තිබුණා. ඒ දිබ්බ චක්‍රයෙන් චුතවන හැටි, උපදින හැටි, උපත කරා යන හැටි. ඒ වගේම මේ ලස්සන සුගති, දුගති මෙන්න මේ වටන හැටි, මේ කර්මාන් රූප උපදින හැටි. ඒ වගේම ඒ ඒ ලෝකවලට යන හැටි. ඒ වගේම මේ විදිහට කටයුතු කරොත් මෙහි උපදින්නේ. මේ විදිහට කටයුතු කරොත් මෙහි උපදින්නේ කියලා මෙන්න මේ දැකීමේ හැකියාව බුදුරන් වහන්සේට තිබුණා. මෙන්න මේ කර්මාන් රූප සත්‍යයේ උපතක් කරා යන හැටි. ඒ කියන්නේ මේ කර්මෙන් මේකයි. මේ නිසා මේ මෙන්න මේ හැකියාව බුදුරණවහන්සේ තිබුණා. මෙන්න මේ සතාගත බලයට පැමිණිලා. ඒ සතාගත බලයේ පිහිටලයි බුදුරන් වහන්සේ මේ ශේෂ්ඨත්වය ප්‍රකාශ කරන්නේ ධර්මයේ ප්‍රවර්තනය කරන්නේ සිංහනාද කරන්නේ කියලා බුදුරන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඊළඟට බුදුරන් වහන්සේ දේශනා කරනවා දහවෙනි තථාගත බලය. පුණ්‍යච පරං සාරිපුත් තථාගතෝ ආසවානං khaya අනාසවා චේතය මුක්ති පඤ්ඤාය මුක්ති දික්කේ ධම්මසං අභිඤ්ඤ සත්‍යගත උපසම්පජි විහෙරති. යම්පි සාරිපුත්තාගතු සාරිපුත්ත තථාගතයන් වහන්සේ ආශ්‍රය ඡය කළ අරහත්ත්වයට පත් වෙලා ප්‍රඥා විමුක්තියයි චේතය විමුක්තිය දිට ධම්මියෙම සාක්ෂාත් කරගෙන අරහත්ත්වයට පත් වෙලායි මෙන්න මේ විදිහට ප්‍රකාශ කරන්නේ මේ ශේෂත්‍ය ප්‍රකාශ කරන්නේ මේ තථාගත බලයට පෙමිලා තථාගත බලයේ පිහිටලයි මේ ධර්ම චක්‍රයේ ප්‍රවර්තනය කරන්නේ සිංහනාද කරන්නේ කියලා බුදුරණවහන්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරනවා සිංහනාද කරන්නේ සාරිපුත්තු බුදුරන් වහන්සේ මේ. ඉමානිකෝ සාරිපුත්තු දහ තථාගත සථාගත බලානි. මෙන්න මේ තථාගතයන් බලෙහි යෙයි යෙහි බලෙහි සමන්නාගත තථාගතෝ ආසබතහනං පටිජානාති පරිසාසෝ සීහන දනදති බ්‍රහ්මචක්කං පවත්තති. මෙන්න මේ විදිහටයි සිංහනාදේ කරන්නේ ධර්මචක්‍රේ ප්‍රවර්තනය කරන්නේ. මෙන්න මේ විදිහට ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්නේ තථාගත බල 10ට පිහිටලා කියලා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. යෝකෝ මං සාරිපුත්ත එවං ඥානතෝ එවං පසතෝ එවං වදෙය්‍ය සාරිපුත්ත මෙන්න මේ විදිහට දැනගෙන දැකගෙන මං ඔහොම කියද්දී නත්ති සමනස්ස ගෝතමස්ස උත්තරිමනස ධම්මං අලමරිය ඥාන දර්ශන විශේෂෝ මේ ශ්‍රමණ ගෞතමයන්ට ශ්‍රේෂ්ඨ වූ ඥාන දර්ශනයක් නැහැ තර්කයෙන් යුක්තව කියන කාරණා ධර්මයක් දේශනා කරනවා. ඒක නුවණින් විමසීමෙනුයි කතා කරන්නේ. ඒක සොයන් වූ ප්‍රතිබහණයක් එකයි මේ ප්‍රකාශ කරන්න ය අනුගමනය කරොත් මේ විදිහට දුක කෙලවර කරන්නත් පුළුවන් කියන ආකාරයට පැහැදිලි කරනවා. මේ චෝදනා කරනවා බුදුරන් වහන්සේට. දැන් චෝදනාවන්නේ කරන්නේ. තං සාරිපුත් ඒවං අප්පහාය තං වත්තං අප්පහාය තං දිට්ඨින් මෙන්න මේක ප්‍රහාණය නොකළොත් ඒ දෘෂ්ටිය ප්‍රහාණය නොකළොත් බුදුරණවහන්සේගේ නිඳා කරන එක අතහැරියෙන්නේ නැත්තම් යථාබත නිකිට්ඨෝ එවං නිරේ ඔහු ගිහිල්ලා උපදිනවා නිරේ බර උහුලගත් බර බිමින් තියන්නා වගේ නිරේ යනවා කොයි වගේද කියලා පැහැදිලි කරනවා සේතා පිසාරිපුත්ත සාරිපුත්ත මේ වගේ බෙක්කු සීල සම්පන්නෝ සමාධි සම්පන්නෝ පඤ්ඤා සම්පන්නෝ දිත්තේව ධම්මේ අඤ්ඤාරාදෙය යම් කිසි භික්ෂුවක් සීල සම්පන්න සමාධි සම්පන්න ප්‍රඥා සම්පන්න කියන ආරෂ්ඨාංගේ මාර්ගයේ බැසගෙන ආරෂ්ඨාංග මාර්ගය යුක්ත වෙලා ඉන්නවා නම් ඔහු අනිවාර්යයෙන්ම අරහත් වේරපත් වෙනවා අන්න ඒ වගේ කියනවා. ඉතින් බලන්න මේ සාරිපුත්‍ර සායනහසට විග්‍රහ කරන්නේ වෙන උදාහරණ දෙන්න දෙයක් නැහැ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විග්‍රහ කරන්නේ. සාරිපුත්ත යම්කිසි කෙනෙක් මාර්ගයේ බැහැගෙන සීල සමාධි ප්‍රඥාවෙන් යුක්තව ඉන්නවා නම් අන්න එයා කෙලින්ම නිවනට යමු වෙන්නේ. අන්න ඒ වගේ කියනවා. ඔය දෘෂ්ටිය තුල යමෙක් හිටියොත් ඔහු කෙලින්ම නිරේ උපදිනවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. චත්තාරිමානි සාරිපුත්‍ර තාගතස්ස වේසාරජ්‍යානි වේසාරජ්ජානි යේහි වේසාරජ්ජේහි සමන්නාගතවතෝ ආසබං තානං පටිජානාති පරිසාසු සීහන ධම්මදති බ්‍රහ්මචක්කම් පවත්තති කතමානි චත්තාරි බුදුරණවහන්සේ දේශනා කරනවා සාරිපුත්ත ඔය තථාගත බල 10 පිහිටව වගේම විසරද ඥාන හතරක් තියෙනවා බුදුරයන් වහන්සේට මෙන්න විසරද ඥාන හතර තුල පිහිටලා බුදුරයන් වහන්සේ මේ ශේෂ්ඨත්වය ප්‍රකාශ කරනවා සිංහනාද කරනවා ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරනවා කියලා බුදුරයන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ තමයි ඒ සිංහනාදය සිංහනාද කරන විශාරද ඥාන හතර සම්මා සම්බුද්දස්සතේ පටිජානතෝ ඉම ඉමේ ධම්මා අනබසම්බුද්ධෝති తත්‍රවත මොයන් ශ්‍රවණෝවා බ්‍රාහ්මණෝවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කියන කිවා ලෝකස්මින් සහදම්මේන පටිවෝදාස් පටිවෝදෙස්සන්තේතේ නිමිත්ත මේතං සාරිපුත්තන සමුනුපස්සාමි ඒත මහං සාරිපුත්ත නිමිත්තං අසමනුපස්සන්තෝ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට යම්කිසි ශ්‍රමණයෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි දෙවියෙක් හරි මාරයෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි මේ ලෝකේ ප්‍රකාශ කරනවා නම් ශ්‍රමණයෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි මාරයෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි යම්කිසි කෙනෙක් දේශනා ප්‍රකාශ කරනවා නම් මේ ශ්‍රමණ ශ්‍රමණයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ සම්බුද්ධත්වය ප්‍රකාශ කළා කියලා කිව්වට සම්බුද්ධත්වයට පත් වෙලා නැහැ කියලා කවුරු හරි කියනවා නම් ඒ විදිහේ කෙනෙකුට කියන්න පුළුවන් විදිහට චෝදනා කරන්න පුළුවන් විදියට කිසිම නිමිත්තක්වත් මම දකින්නේ නෑ සාරිපුත්ත කියනවා. ඒ විසරද භාවයක් කලින් සතහකට බලයක පිහිටලා දැන් විසරය විසරද භාවයක් මේ ප්‍රකාශ කරන්නේ. ඒ විදිහේ කිසිදු නිමිත්තක් මට දකින්න නෑ කියනවා. එහෙම ඒ එහෙම නැතුවයි මම කිසිම බියකින් තොරවයි ඒ වගේම මේ ෂේම භූමියකට මේ ඒ හරිම නිදහසකින් යුක්තවයි කිසිම බියකින් තොරව කිසිම නිමිත්තක් හේ චෝදනා කර නැතුවයි මම මේ විසරද භාවයක් මේ ප්‍රකාශ කරන්නේ. යම් කිසි කෙනෙක් සම්මා සම්බුදුයි කියලා කියන්නේ නැතු ඒ කියන්නේ ඔය සම්මා සම්බුදුයි කියලා කිව්වට සම්මා සම්බුදු නෑ කියලා කිව්වොත් ඒකට කිසිදු සිදුරක්වත් නෑ කියන එහෙම කියන්නේ ශ්‍රමණියෙකුටෝ බ්‍රාහ්මණියෙකුටෝ මාරයෙකුටෝ දෙවියෙකුටෝ බ්‍රහ්මයෙකුට කාටවත් නෑ කියනවා බලන්න බුදුරණවහන්සේගේ විසරද බව එතකොට එහෙනම් බුදුරන් වහන්සේ සම්මා සම්බුද්ධයි. අපි යෝග පිළිගන්න ඕනේ. අපි යම් කිසි විදියකින් සම්මා සම්බුදු බව ප්‍රතික්ෂේපන විදියට යම් කිසි විග්‍රහයක් අපි කතා කරොත් කතා කරනවා කියලා කියන්නේ මෙන්න මේ ශ්‍රමණවරු දාන තරකයක් අපි දානවා වගේ වැඩක්. ඒ නිසා හොඳට මතක තියාගන්න. ඊළඟ දෙවැනි විසරද ඥානෙ චීනාසවස්සතේ පටිජානන්තෝ ඉමිය ආසවා අපරික්කේනන්ති යම්කිසි ශ්‍රමණයෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි දෙවියෙක් හරි මාරයෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි යමෙක් කියනවනම් ඔය අරහත්ත්වයටපත් වෙලයි ඉන්නේ කියලා ප්‍රකාශ කරාට රහත් වෙලා නැහැ කියලා කියනවනම් ඒ විදිහට කියන්න කිසි කෙනෙකුට කිසිදු නිමිත්තක්වත් නැහැ කියනවා දකින්නේ මම. අන්නේ විසරද භාවයේ පිහිටලා බයක් නැතිව මේ නිදහසේ කිසිදු සිදුරක් නැහැ ඒ විදිහට චෝදනා කරන්න. ඒ විදිහටයි මම මේ විසරදත්වයටපත් වෙලා ඉන්නේ කියනවා. කිසි කෙනෙකුට බෑ එහෙම කියන්න කියනවා. ඊළඟ විසරද ඥානිය යේකෝ පනතේ අන්තරායිකා ධම්මා උත්තාතේ පටිසේවතෝ නාලං අන්තරායායති. යම් කිසි කෙනෙක් ප්‍රකාශ කරනවා නම් බුදුරණන් වහන්සේ යම් කිසි දෙයක් අන්තරායකයි කියවලා කිව්වදී කියන්නේ යම් කිසි දෙයක් වැරදි එක්ක නිවන් මාර්ගට මොනවට හරි යම් කිසි දෙයක් අන්තරායකයි කියලා කිව්වා දේ සේවනය කරාට අනතුරක් නැහැ කියලා මේ කිව්වොත් බුදුරජාණන් වහන්සේ කියලා දුන්න අන්තර අන්තරායක දේ සේවනය කරාට අනතුරක් නැහැ කියලා කිව්වොත් ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා සක්කාය දිට්ඨි දුරු කරන මාර්ගය ඉස්සල්ලාම අනිත් දේවල් නෙමෙයි. ඒකට අපි ඊට එහා මොනවා හරි දෙයක් කියනවනම් දැන් පරිවර්තන වල ගොඩක් දාන්නේ ධර්මයට කියලා. ධර්මයේ සඳහා නිවන් මඟ සඳහා තියෙන අන්තරායක දේවල්. එතකොට මේ මේ අන්තරායක දේවල් සේවනය කරාට අනතුරක් නැහැ කියලා කියන්න යම් කිසි ශ්‍රමණයෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි දෙවියෙක් හරි මාරයෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි කියනවනම් ඒ කිසි කෙනෙකුට එහෙම නිමිත්තක් නැහැ කියනවා කියන්නේ. එහෙම දෙයක් දකින්නේ මම මේ විදිහට මේ විසරද බව ප්‍රකාශ කරන්නේ. ඒක අනතුරු නම් අනතුරුමයි කියලා. විසරද බව ප්‍රකාශ කරන්නේ බය නැතුව ෂේම භූමියට ඒ කියන්නේ නිදහසේ මේ විසරද භාවය මම මේ ප්‍රකාශ කරන්නේ කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ තමයි තුන්වෙනි විසරද ඥානෙ. පළවෙනි එක සම්බුද්ධ බව, දෙවෙනි එක අරහත් බව, තුන්වෙනි එක අනතුරුදායකයි කියපු කාරණා සේවනය කරන්න එපා කියන එක. හතරවෙනි කාරණාව. යසචකෝ පනති අත්තාය ධම්මෝ දේසිතෝ බුදුරණාහි දේශනා කරනවා යම් අර්ථයක් මෙසේ ධර්ම දේශනා කරේ සෝන නීයති තක්ක තක්ක රස්ස සම්මා දුක්ඛක යাদি බුදුරණවහන්සේ යම් කිසි අර්ථයක් වෙනස ධර්ම දේශනා කරේ නමුත් ඒ අනුගමනය කරාට ඒ කියන්නේ ඒ අනුගමනය කරාට ප්‍රතිප ප්‍රතිප නැ බුදුරණවහන්සේ ධර්ම දේශනා කරා නමුත් ඒ ධර්ම අනුගමනය කරාට ඒ විදිහට කටයුතු කරාට ඒකේ ප්‍රතිඵල නැහැ කියලා යම් කිසි ශ්‍රමණේකට හරි බ්‍රාහ්මණේකට හරි දෙවියෙකුට හරි බ්‍රාහ්මණේකට හරි මාරේකට හරි කිසි විදිහකින් නිමිත්තක්වත් නැහැ කියනවා. එහෙම කියන්නේ ඒ විදිහට කතා කරන්න. ඒ විදිහට කතා ඒ මේ විසරද භාවයකින් මම මේ කියන්නේ. විසරදත්තට පැමිණලා මම මේ ප්‍රකාශ කරන්න කියන බුදුරණවහන්සේ. නිර්භයව ඒ නිදහසේ ඒ ශේම් භූමියත් එක්කම මේ ප්‍රකාශ කරන්නේ. අපි යම් කිසි විදිහකට මොනවා හෝ දෙයකින් අපි කිව්වොත් එහෙම මොකද්ද? බුදුරයන් වහන්සේ කිව්ව කාරණාව මදි අපට දුක කෙලවර කරගන්න. කියලා අපි කතා කරන තැනම මේ විසරද ඥානියට චෝදනාවක් කරලා. ඇයි බුදුරයන් වහන්සේ කියපු දෙය මදි? ඒක කිව්ව විදියට කරාට දුක කෙලවර කරන්න බෑ. අපිට තව අලුත් විග්‍රහ ඕනේ. තව එක එකයි කියපු කරුණ අපට ඕනේ. අපට බුදුරණවහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න. බුදුරණවහන්සේ කිව්ව දේ විතරක් මදි කියලා අපි කියලා ඉවරයි. විසරද ඥාණයට චෝදනා. බුදුරණවහන්සේ විසරද ඥාණිය අපි අත හැරලා. එතකොට එහෙනම් බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න මේ සත්‍ය ඒකේ ආකාරයෙන්මයි අපේ අනුවණකම නිසයි අපට ඒක තේරුම් ගන්න බැරි නතු ඒකේ අඩුවක් නිසා නෙවෙයි බුදුවරු සියලු දේ දැකලායි ධර්ම දේශනා කරේ. අපි මේ විශාරද ඥානෙ පිළිගත්තේ නැත්නම් අර සුණක්හත්තට බුදුරන් වහන්සේ කිව්වද යම් කිසි දෙයක් පෙරලා අපේ පැත්තදී කියැඟිලි දික් කරගන්න වෙනවා. මොකද අපටත් ඒ නිවන් මඟ හම්බෙලා නැහැ. අපටත් අර බුදුරන් වහන්සේට සුණක්හත චෝදනා කරා වගේ අපටත් ඒ ස්වභාවය අත් වෙනවා. එහෙනම් ඔන්න හතරවෙනි විශාරද ඥානෙ බුදුරන් වහන්සේගේ ඉමානිකෝ සාරිපුත්ත චත්තාරි තථාගතස්ස වේසරජ්ජානි යෙහි වේසරජ්ජේහි සමන්නව තථාගතෝ තථාගතෝ ආසබං ඨානං පටිජානාති පරිසාසු සීහනදන් නදති බ්‍රහ්මචක්කම් පවත්තති සාරිපුත්ත ඔන්නෝය විශාරද ඥාන හතරය තුල පිහිටලා ජතාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන ධර්මයේ චක්‍රය ප්‍රවර්තනය කරන සිංහනාද කරන්නේ කියලා බුදුරණවහන්සේ සාරිපුත්තු සායන්වහන්සේ ප්‍රකාශ කරනවා. එහෙනම් බලන්න මේ ලෝකයේ පින්වතුනි ඇත්ත තියෙන එකයි සත්‍ය තියෙන්නේ එකයි. නිවන් මඟ තියෙන්නේ එක කෙනෙකුගේ විතරයි. ඒ මේ විශාරද ඥානයන්ගෙන් යුක්ත තථාගත බලයන්ගෙන් යුක්ත අපගේ ගෞතම බුදුරන් වහන්සේගේ සත්‍ය පමණයි. අපට අලුත් අර්ථ අවශ්‍ය නැහැ. අලුත් අර්ථ වලට යනවනම් අපි සුණක් අත්ත වගේ වෙලා තියෙන්නේ. බුදුරණවහන්සේ ඊළඟට ප්‍රකාශ කරනවා විසරද ඥාන හතර කියලා ඉවරලා යෝකෝ මං සාරිපුත්ත එවං ඥානන්තෝ එවං පස්සන්තෝ පස්සන්තං එවං වදෙය්‍ය සාරිපුත්ත මෙන්න මේ විදිහට දැනලා දැනගෙනයි දැක දැකගෙනයි මම ওই ප්‍රකාශ කරන්නේ. මෙසේ දන්න මෙසේ දක්න මට යම් කිසි කෙනෙක් කියනවා නම් මේ ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රතිපදාවේ මේ ශ්‍රමණ ගෞතමයන්ට උතුරු මිනිස් දහමක් නැහැ කියලා ප්‍රකාශ කරනවා නම් මේ ශ්‍රමණ ගෞතමයන්ගේ තියෙන්නේ මේ තරකයෙන් කතා කරන දෙයක් විතරයි මේ ශ්‍රමණ ගෞතමයන් හැබැයි විශේෂත්වයකට විමර්ශීමෙන් තමයි මේ කියන්නේ ඇත්ත කියන්නේ. නමුත් තරකයක් විතරයි ප්‍රතිපදාවෙන් ප්‍රතිඵල ලබලා නැහැ කියලා. යම් කිසි කෙනෙක් පාරිපුත බුදුරන් වහන්සේට ඔහම ඔය දෘෂ්ටිය තුල ඉන්නවනම් මෙහිම දන්න මෙහිම දක්න බුදුරන් වහන්සේට ඔය දෘෂ්ටි අත නොහැර හිටියොත් ඒ කෙනා බුදුරන් වහන්සේ කෙරෙහි හිසේ තියෙන බරක් බිමින් තියන්නා වගේ ඔහු නිරේ උපදිනවා කියලා බුදුරන් වහන්සේ ප්‍රකාශ කරන කොයි වගේද සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් සමාපන්න සමාපන්න වූ ආරෂ්ඨාංග මාර්ගය තුල සිටින කෙනා කෙලින්ම නිවන යොමු කරගන්නවා වගේ අනිවාර්යෙන්ම නිරේ ගිහිල්ලා උපදින ওই දෘෂ්ටි අත නොහැරියොත් කියලා බුදුරණවහන්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඊළඟට බුදුරණවහන්සේ දැන් ඔන්න මේ මේ ප්‍රකාශ කරන්නේ මොකද මේ සිංහනාද කරන බුදුරණවහන්සේ සිංහනාදය කරනවා මේ සුනක්කත් ආරම්භය සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට තමයි කතා කරන්නේ. අටකෝයිමා සාරිපුත්ත පරිසා සාරිපුත්ත පිරිස් 8ක් ඉන්නවා. පිරිස් 8 තමයි කතමා 8 කවුද 8 කත්තියේ පරිස, රජ පිරිස, බ්‍රාහ්මණ පරිස, බ්‍රාහ්මණ පිරිස, ගෘහපති පරිස, ගෘහපති පිරිස, සමන පරිස, ශ්‍රමණ පිරිස, චතුම් මහරජික පිරිස, තාවතින්ස පිරිස, මාර පිරිස, බ්‍රහ්ම පිරිස. මෙන්න මේ විදිහට පිරිස් 8ක් බුදුරණවහන්සේ ප්‍රකාශ කරනවා. ඉමාකෝ සාරිපුත්ත අට පරිසා, ඉමෙහිකෝ සාරිපුත්ත චතුහි දේශා රාජ්‍යේහි සමන්නකෝ හතාගතෝ ඉමා අට්ටං පරිසං උපසංකමිත්වා අජ්ජෝගා හේත්වා සාරිපුත්ත මෙන්න මේ අටපිරිස කරා විසරද ඥානීය යුක්ත බුදුරන් වහන්සේ ලැබෙනවා කියලා ප්‍රකාශ කරනවා. අබජානාමිකෝ පණහං සාරිපුත්ත අනේක සතං කත්තිය පරිසා උපසංකමිනා විවිධාකාරෝ රජපිරිස් කරා, ඒ කියන්නේ සිය ගණන් රජපිරිස් කරා එළබෙනවා කියනවා. එළඹිලා තතරම්පි මයා sannisinne පුබ්බ මේ මං කරා ඒ කියන්නේ ඒ කරා එළමුණාට පස්සේ සිය ගණන් වූ රජපිරිස් කරා එළමුණාට පස්සේ ඒ කට්ටිය ළඟ ඉඳගෙන කතා කරනවා සාකච්ඡා කරනවා නමුත් කිසි විදිහකින් බයක් තැති ගැනීම තත්‍රවතමන් භයංවා සාරජ්ජන්වා මේ බය තැති ගැනීම කියන මෙන්න මේ කිසි දෙයක් ඇති වෙන්නේ නැහැ ඇති උනේ නැහැ කොටින්ම සාරිපුත්ත ඒ බියක් ඇති ගැනීමක් අල්ප මාත්‍ර හැඟීමක්වත් මා තුළ ඇතිගත් ඇති වුණේ නැහැ. ඒ කිසි දෙයක් මට ඇති වුණේ බිය රහිතවයි විසරදය විසරද විසරත් තත්වයට පත් වෙලයි මම මෙන්න මේ විදියට සිටින්නේ. එතකොට සිය ගණන් බ්‍රාහ්මණ පිරිස රාජ මේ රාජවංශ පිරිස ළඟට ගියාට කතා කරනවා සාකච්ඡා කරන කිසි තැති ගැනීමක් අල්ප මාත්‍ර හැඟීමක්වත් නැහැ. බුදුරන් වහන්සේගේ ස්වභාවය. ඒ වගේම සිය ගණන් බමුණු බමුණු ළඟට යන බ්‍රාහ්මණ පිරිස ළඟට. ඒ වගේම ගෝපති පිරිස ළඟට, ශ්‍රමණ පිරිස ළඟට, චතුම්මහරජික පිරිස ළඟට, තාවතින්ස පිරිස ළඟට, මාර පිරිස ළඟට, බ්‍රහ්ම පිරිස ළඟට ඔක්කොම ළඟට එළබෙනවා කතා කරනවා සාකච්ඡා කරනවා කිසිදු බයක් ඇති ගැනීමක් ඇති වෙන්නේ නැහැ මේ විසරද භාවයට පැමිණිච්ච බුදුරන් වහන්සේගේ ස්වභාවය සාරිපුත්තු ස්වාමීන් වහන්සේට පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ ඒ පිරිස් පිළිබඳ විග්‍රහ කරා. ඒ කියන්නේ විසරද භාවයේ ස්වභාවය, තථාගතයන් වහන්සේගේ ස්වභාවය, විසරදත්වය කොහොමද තියෙන්නේ කියන එක. ලෝකේ කාටවත් ඒ විසරද බවක් නැහැ. යෝකෝ මං සාරිපුත් එවං ඥානන්තයන් පසන්තු එවං වදෙය්‍ය එහෙම දන්න එහෙම දක්න මට යම් කිසි කෙනෙක් කියනවා නම් මේ ශ්‍රමණ ගෞතමයන්ට කිසිම ඒ විදියට විසරද පැවැත්මකින් යුක්ත මේ ශ්‍රමණ ගෞතමයන්ට යම් කිසි කෙනෙක් කියනවා නම් කිසිදු උත්තර මනුස්ස ධර්මයක් නෑ මේ තරකයෙන් යුක්තව විමර්ශනයෙන් තමන්ගේ ප්‍රතිබහනයක් විතරයි කතා කරන්නේ මෙහෙම කියනවනම් අන්නේ කෙනා ඒ දෘෂ්ටි ආත්මෝ හැර හිටියොත් කෙලින්ම ඔළුවේ තිබ බරක් විබින් තියන්නා වගේ නිරේ ගිහිල්ලා උපදිනවා හරියට සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් සමන්නාගත වෙච්ච කෙනා කෙලින්ම නිවන් මාර්ගට යමු වෙනවා වගේ ඒ දුෂ්ටේ ඉන්න කෙනා කෙලින්ම නිරේ කරා යමු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඊළඟට දැන් මේ ලෝක ස්වභාවය විග්‍රහ කරන්නේ. දැන් අර හැම එකක් ගැනම විග්‍රහ කළා පැහැදිලි කරන්නේ බුදුරන් වහන්සේ මේ ලෝකයේ දැකපු හැටි බුදුරන් වහන්සේ තාගත බල විසරද ඥාන ඒ වගේම විසරදත්‍රි පත්වෙච්ච හැටි මේ බුදුරන් වහන්සේගේ ස්වභාවය ක්‍රමානුකූල විග්‍රහ කරගෙන ගිහිල්ලා ඔවැනි දන්න දකින මට මෙහිම චෝදනා කරොත් එයා ගිහිල්ලා කෙලින්ම නිරේ උපදිනවා කියලා විග්‍රහ කරා. තවත් විග්‍රහ කරනවා මේ ලෝකයේ බුදුරන් වහන්සේ දකින හැටි ඒ තමයි බුදුරණවහන්සේ දකිනවා මේ ලෝක ස්වභාවය සම්පූර්ණයෙන්. දැන් මේ කතා කරන්නේ පටිච්ච සමුප්පාදයක් එහෙම නෙමෙයි. මේ කතා කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි. හොඳට මතක තියාගන්න මේ කතා කරන්නේ බුදුරණවහන්සේ විශේෂණාදයක් කරනවා. බුදුරණවහන්සේගේ ස්වභාවය පිළිබඳව. නැත්නම් අපි මේවට පටිච්ච සමුප්පාද කියලා දිද්දා ගන්නවා. ඒකයි මම ඉල කිව්වේ. චතස්සෝකෝ ඉමා සාරිපුත්ත යෝනියෝ කතම චතස්සෝ සාරිපුත්ත මේ යෝනි හතරක් තියෙනවා යෝනි යෝනි කියන්නේ මේ යමක් එන තැන උපදින හත්යන් හතරක් තියෙනවා. අණ්ඩජ යෝනි, ජලාබුජ යෝනි, සංසරජ යෝනි, උපපාතික යෝනි. දැන් ඕක අපි කාටවත් ප්‍රත්‍යක්ෂව හම්බෙන්නේ නැහනේ. ඔය ඔය යෝනි වන බුදුරණවහන්සේ අවබෝධ කරගත්තට පැහැදිලි කරනවා. බුදුරණවහන්සේ මේ යෝනි පිළිබඳ විග්‍රහය පැහැදිලි කරනවා. මොකද්ද මේ යෝනි? සාරිපුත්ත අණ්ඩජ යෝනි. සාරිපුත්ත මේ අණ්ඩජ යෝනිය කියලා කියන්නේ මොකද්ද? මේ බිත්තරයක් බිඳගෙන එන එකට කියනවා අණ්ඩජ යෝනිය. ඒ වගේම ජලාබුජ යෝනිය කියලා කියන්නේ මොකද්ද? මේ මව් කුසකින් එළියට එන එක. ඒක කියනවා ජලාබුජ යෝනි. යකෝ සාරිපුත වත්තිකෝසං අබිනිවන මව් කුසකින් එන එක. මේකට කියනවා ජලාබුජ යෝනි. ඊළඟට බුදුරන් වහන්සේ කියනවා සාරිපුත සංසද යෝනි කියන්නේ මොකද්ද මේ සංසද යෝනි කියලා කියන්නේ මේ කුණු වෙලාගේ මස්වල නැත්නම් තෙත් පරිසර තුල මෙන්න මේ තැන්වල සත්තු හට ගන්න එකට කියනවා සංසදද යෝනි. කියන්නේ උපපාතික යෝනිය කියලා කියන්නේ මොකද්ද? විවිධාකාර දෙවිවරු, ඒ වගේම නිරේ සත්තු, ඒ වගේම සමහර මිනිස්සුයෝ, ඒ වගේම විනිපාතික සත්තු මෙන්න මේ අය උපපාතික උපදිනවා. මේකට කියනවා උපපාතික යෝනිය. මෙන්න මේ විදිහටයි සාරිපුත්ත යෝනි හතර ඔන්න බුදුරණවහන්සේ දැන් අර බලන්න හිතලා එකින් එක එකින් එක විග්‍රහ කරලා පැහැදිලි කරා මේව මේ මෙහෙම දන්න දකින මට චෝදනා කරොත් එහෙම ඔහු නිර යනවා කියලා ඊළඟට බුදුරණවහන්සේ මේ යෝනි හතර පැහැදිලි කරලා පෙන්නනවා. යෝකෝ මං සාරිපුත්තේ වං ඥානන්තෝ යම් පස්සන්තෝ එවං වදෙය. මෙහිම දන්න දකින්න මට යම් කිසි කෙනෙක් කියනවනම් ඔය අස බුදුරජාණන් වහන්සේට උතුරු මිනිස් දහමක් නෑ මේ තරකයෙන් කතා කරන දෙයක් තියෙන්නේ. ධර්මයේ දේශනා කරන විමර්ශනයෙන් යුක්තව Tamanට වැටහිච්ච දෙයක් කතා කරනවා කියලා භාග්‍යතුන් වහන්සේලා නිඳා කරන විදිහට කතා කරනවා නම් මෙහෙම දන්න දකින්න මට අන්නේ අනිරිය උපදිනවා. හරියට අර සීල සමාධි ප්‍රඥාවෙන් යුක්ත කෙනා කෙලින්ම නිවනට යනවා වගේ. ඔය දෘෂ්ටිය තියෙන කෙනා කෙලින්ම නිරිය යනවා. මේ මොකක් ගැනද කිව්වේ මේ බුදුරන් වහන්සේ මේ දන්න ස්වභාවයක්. අණ්ඩ ජීවෝනි, ජලාබුද ජීවෝනි, සංසද ජීවෝනි, උපවාචක යෝනි. දැන් ඔක දැනගෙන හොතපන්නයි කියලා කිව්වද? නෑ, එහෙම එකක් නෑ. ඒක මතක තියාගන්න. මේ මේ විග්‍රහ කරේ මේ මේ පරියාය. මේ මේ සිංහනාදී බුදුරයන් වහන්සේ පැහැදිලි කරන්නේ. පටිච්චසමුප්පාදෙ මෙතන නෑ. අපි ඔක පටලවා ගන්න හොඳ නෑ. ඊළඟට ඔන්න බුදුරයන් වහන්සේ දේශනා කරනවා ওই විදිහට කියලා ඉවර වෙලා ওই යෝනි ටික ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරන පංචකෝයිමා සාරිපුත්ත ගතියෝ ගති පහක් තියෙනවා. දැන් මේ සත්වයාගේ ස්වභාවය මේ විග්‍රහ කරගෙන යන්නේ. කතමා පංච මොනවද පහ? නිරයෝ, චිරච්ඡානියෝනි, පෙට්ටිවිසියෝ, මනුස්සා දේවා. ඒ තමයි නිරය, තිරසන් යෝනිය, പ്രേත යෝනිය, പ്രേත പ്രേත විෂය, වගේම මනුස්ස සහ දිව්‍ය. මෙන්න මේ විග්‍රහ පහ පෙහෙදෙනවා පෙන්වා දෙනවා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා නිර්යං චාහං සාරිපුත්ත පජානම නිර්යයක් දන්නවා, නිර්යයට යන මගක් දන්නවා, ඒ වගේම ඒ ප්‍රතිපදාව දන්නවා. යථා පටිපන්නෝස්ස කායස් බේද පරමන ඒ කිනා මෙන්න මේ විදිහට හිම කටයුතු කළොත් කය විදී මරණින් මත්තේ මෙන්න මෙහි උපදිනවා කියන කාරණාවත් දන්නවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඒ වගේම තිරස්චාන යෝනි පිළිබඳවත් ඒ විදිහටම ප්‍රකාශ කරනවා. പ്രേත යෝනි පිළිබඳ තිරසන් ලෝකයේ මේ විදිහට කටයුතු කරොත් තිරසන් ලෝක යන ප්‍රතිපදාවේ තිරසන් ලෝක යනවා. පස්සේ ගිහලා උපදිනවත් දැනගන්නවා. උපත ලැබනවා කියලාත් දන්නවා. ඒ වගේම പ്രേත ලෝක යන ප්‍රතිපදාවක් කටයුතු කරොත් මේ ලෝකේ මේ විදිහට කටයුතු කරොත් പ്രേත ලෝක යනවා ගිහිල්ලා එහි උපදිනවා කියලා දැනගන්නවා. මනුස්ස ලෝක යන ප්‍රතිපදාවක් කරනවා කටයුතු කළොත් මෙහෙම ගියොත් මනුස්ස ලෝක යනවා ගිහිල්ලා මෙහෙම ඉන්නවා කියලා දැනගන්නවා. දිව්‍ය ලෝක යන ප්‍රතිපදාවක් අනුව කටයුතු කරනකොට ඒකත් දැනගන්න මෙහෙම කරොත් දිව්‍ය ලෝක යනවා දිව්‍ය ලෝක ගිහිල්ලා මෙහෙම උපදිනවා කියලා දැනගන්නවා. ඒ වගේම බුදුරණවහන්සේ පැහැදිලි කරනවා නිබ්බාණංචාහං සාරිපුත්ත පජානාමි නිබ්බාන ගාමිනින්ච මග්ගං නිබ්බාන ගාමිනින්ච පටිපදං පයතා පටිපන්නෝච ආසවානං කයානාසවා චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති දිට්ඨිය ධම්මි සයං අභිඤ්ඤා සත්‍ය කතා උපසම්පද විහෙත සංච පජානාති ඒ වගේම නිවන පිළිබඳවක් දන්නවා නිවනට යන මඟ පිළිබඳවක් දන්නවා ඒ කෙනා මේ වෙන්නේ මේ විදිහට පිළිපන්නව හිටියොත් ඔහු නිවීම සාක්ෂාත් කරනවා කියලා දැනගන්නවා කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සාරිපුත්ත මෙන්න මේ විදිහට මම අනු සමහර පුද්ගලයන් ගැන මෙන්න මෙහෙම දකිනවා. ඒ තමයි ඒ නිරේ උපදින කෙනා මෙන්න මේ විදිහටම දකිනවා. ඒ කියන්නේ දුක්ඛ නිරේ උපදින කෙනා මෙහිමම දිබ්බ චක්‍රයෙන් නුවණින් බලද්දි මෙන්න මෙහෙම එයා මෙහිම අනුගමනය කරලා ගිහිල්ලා නිරේ ඉපදුනා. මේ ප්‍රතිපදාවේ ගමන් කරලා නිරේ ඉපදුනා. ගමන් කර ප්‍රතිපදාව නිරේගාමී නිරේ ගිහිල් දෙපදුනා කියලා දිවසින් දකින්නවා කියලා බුදුරන් වහන්සේ ප්‍රකාශ කරනවා. කොයි විදිහටද ලස්සන උදාහරණයක් කියනවා. ඔන්න මිනිස්සෙකුට වඩා උස තියෙන ගිනි අඟුරු වලින් යුක්ත. කියන්නේ ගිනි අඟුරු වලක් තියෙන. මිනිස්සෙකුට වසා උස. කියන්නේ වල ගිනි අඟුරු තියෙන මිනිස්සුන්ට උසට. ඒ වලේ ගිනි දැල් පේන්නේ නැහැ. දුමක්වත් නැහැ. හැබැයි ගිනි අඟුරු වල ගිනි දැල් පේන්නත් නෑ දුමක්වත් නෑ. මොකද ගිනි දැල් පේනවා නම් දුමක් එනවා නම් ඒ පැත්තට යන්නේ නෑනේ. එතකොට ගිනි දැල් පේන්නෙත් නෑ දුමක්වත් නෑ. අන්නේ ගිනි අඟුරු වලට යන පාරකුත් තියෙනවා. ඔන්න ඔය පාර දෙකේ මිනිස්සෙක් යනවා. හොඳට පෑවිල්ල තියෙන කාලෙක දුක් විඳින්මින් කලාන්තයෙන් වතර විපාසාවෙන් හැදිලා ඉන්න මිනිස්සෙක් ඔන්න ඔය ගිනි අඟුරු පැත්ත වල පැත්තට යනවා. හොඳට ඇස් තියෙන දකින්න පුළුවන් පුද්ගලයෙකුට පේනවා. මේ පිපාසාවෙන් දුකෙන් කලාන්ත වෙලා යන මිනිස්සේ කර ගිනි අඟුරු වල පැත්තට යනවා. එතකොට වතුර පිපාසාවකින් ගිනි අඟුරු වලක් කියලා යන්නේ නැහැ. දැනගෙන යන්නේ නැහැ. ඒ පැත්තට යනවා. එතකොට හිතෙනවා කියනවා බලන් ඉන්න කෙනා අනේ මේ පුජ්‍යලයා ওই විදිහට ගියොත් නම් අනිවාර්යෙන් ගිනි අඟුරු වලට වැටෙනවා කියලා දැනගන්නවා. ඒ යන ප්‍රතිපදාවේ ගියොත් ඒ මාර්ග ඒ ඒ පාර ගියොත් එහෙම දැනගන්න දැනගත්ත කෙනාට පස්සේ දකින්න ලැබෙනවා අන්න මේ මිනිසයා ඒ පාරේම ගිහිල්ලා ඒ වලටම වැටිලා දුක් විඳිනවා අර අධික පිපාසාවෙන් කලන්තල යන මිනිසයා. අන්න වගේ කියන මේ සංසාරේ ගමන් කරන මිනිසයා නිරේගාමී විදියට කටයුතු කරමින් යනවා. කටයුතු කරමින් යන කෙනා ගිහිලා නිරීම උපදිනවා. අන්න ඒ කෙනා අර ගිනි අඟුරු වලේ වැටිලා දුක් විඳිනවා වගේ මගේ දිබ්බ චක්කුව තුළින් දකිනවා. නිරේ ඉපදලා දුක් විඳිනවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඒ වගේම සාරිපුත්ත මම මෙන්න මෙහෙමත් දකිනවා. ඒ තමයි තිරිසන් ලෝකේ යන අය. තිරිසන් ලෝකයෙන් ප්‍රතිපදාවක් කටයුතු කරලා තිරිසන් ලෝකෙ ගිහිල්ලා ඉපදෙලා ඒකේ දුක් විඳින හැටි දකින්න. කොයි විදිහටද? මිනිස්සු ක්‍රමාන්ට වඩා ගැඹුරු අසුචි වලක් තියෙනවා. අසුචි වලින් පිරලා තියෙන්නේ. ඒ අසූචි වලට එන පාරකුත් තියෙනවා. පිපාසාවෙන් කලාන්ත වෙලා යන මිනිසෙක් ඉන්න කෙනෙක් ඉන්නවා. අන්නේ පාරට වැටලා ඉන්නවා ඒ අසූචි වල පැත්තට. හොඳ ඇස් තියෙන මිනිසෙකුට පේනවා මෙන්න මේ මිනිස්සයා මෙහිම ගමන් කරොත් මේ අසූචි වලට වැටලා දුක් විඳිනවා කියලා. ඒ මිනිස්සයා ඒ විදිහට ගමන් කළා අසූචි වලට වැටලා දුක් විඳිනවා. අන්නේ විදිහට මම දකිනවා තිරිසන් ලෝකයට අදාළ විදියට කර්ම කරමින් යන ප්‍රතිපදාවෙන් ඉන්නවා. එයා ගිහිලා තිරිසන් ලෝකෙ ඉපදලා දුක් විඳින ආකාරය දකිනවා. ඔන්න ඔය විදියට යම දකින්නේ කියලා බුදුරණවහන්සේ ප්‍රකාශ කරනවා. දිබ්බ චක්කයෙන් දකින ආකාරය. ඊළඟට බුදුරණවහන්සේ ප්‍රකාශ කරනවා මේ പ്രേත ලෝකේන ආකාරයෙන් දකින්න. പ്രേත ලෝකෙන් ප්‍රතිපදාවක් කටයුතු කරමින් ඉන්නකොට പ്രേත ලෝකේ ගිහිලා උපදිනවා. ඒක මේ වගේ කරකස පොළොව කරිච්ච ගහක් තියෙනවා. ඒ ගහේ අතන මෙතන කොළයක් දෙකක් තියෙනවා. එච්චරට වේලිච්ච ගහක්. සෙවණක් කියලා දෙයක් නැහැ ඒ නිසා. මොකක්වත් නේ කරකස පොළව. ඉතින් කලාන්ත හැදිච්ච මිනිස්සෙක් පිපාසාවෙන් ඉන්න මිනිස්සෙක් එනවා. ඇවිදilla. ඒ මිනිස්සයා අර ගහ යටට ගහ දැකලා එතෙන්ට එනවා. ඉතින් ගහ යටට එන පාරක් තියෙනවා. ඒ පාර දිගේම එනවා. නමුත් එතෙන් ආවා කියලා යාගේ අර පිපාසාව සංසිද්ධිලා ඒ සහනයක් ඇති වෙන්නේ නැහැ. අර ඇසත් මිනිස්සයා ඒක ඒ කාරණාව දකිනවා. ඒ දකිනවා මේ මිනිස්සු ගහට ඇවිදilla හාන්සි වෙලා හරි අපහසුයෙන් ඉන්න ආකාරය දකිනවා. බුදුරණවහන්සේ දේශනා කරනවා ඔන්න ඔය විදිහටමයි. പ്രേත ලෝකේන ප්‍රතිපදාව යම් කිසි කෙනෙක් කටයුතු කරගෙන ඉන්නේ නැද්දි പ്രേත ලෝකේ යන බව දකිනවා. එයා ගිහිලා പ്രേත ලෝකේ ඉපදලා ওই විදිහට දුක් විඳින ආකාරයත් දකිනවා කියලා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. ඒ වගේම සාරිපුත්ත යම්කිසි මිනිස්සෙක් ඉන්නවා මනුස්ස ලෝක යන ප්‍රතිපදාවක් හුරු කරමින් එයා මනුස්ස ලෝකෙ ඉහළ උපදිනවා. ඒක කොයි වගේද උදාහරණයක් දෙනවා. ලස්සන බිමක හැදිච්ච ගහක් තියෙනවා. ලස්සන බිමක හැදිච්ච ගහක් තියෙනවා. ඒ ගහ පුරා හොඳට කොළ පිරিলা. හොඳට සිසිලස තියෙනවා. හොඳ හැවණල්ලත් හැවණක් තියෙනවා. මෙන්න මේ සිසිලස තියෙන හොඳට හොඳ පොළොවක හැදිච්ච ඒ ගහ පැත්තට එන පාරක් තියෙනවා. කලන්ත දෙච්ච මිනිස්සෙක් අතර විපාසාවෙන් ඔන්නෝක දිහා යනවා. පේන කෙනෙකුට ගිහිල්ලා ඒ කෙනා ඒ යන කෙනා එතෙන්ද ගිහිල්ලා ඒ ගහ ළඟ හාන්සි වෙලා හොඳ සැපෙන් පහසුවෙන් ඉන්න ආකාරය දකිනවා. ඔන්න ඔය වගේ සාරිපුත්ත මනුස්ස ලෝකයන් ප්‍රතිපදාවක් කුරු කරගන්න කෙනා මරණින් මත්තේ මනුස්ස ලෝකෙ ඉපදලා ඔය විදිහට ඉන්න ආකාරය අම දකිනවා කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා. ඒ වගේම බුදුරණවහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් දිව්‍ය ලෝකයන් ප්‍රතිපදාවෙන් කටයුතු කරන් ඉද්දී දිව්‍ය ලෝකයන් ආකාරය දකිනවා. දිව්‍ය ලෝකෙ පුදුච්ච ආකාරයක් දකිනවා. ඒක මේ වගේ. ලස්සන මාලිගාවක් තියෙනවා. ඒ මාලිගාව ජනේල් දොරවල් ලස්සනයි. ඒ වගේම හොඳට බිමට හොඳට බුමුතුරුණ දාලා ලස්සනට හදලා තියෙනවා. හොඳ කොට්ට තියෙනවා ඇඳන් වල. ඊළඟට හොඳ සැප පහසු උපරිමයෙන්ම තියෙනවා. උඩට වියම් බෙදලා තියෙනවා. ඉතින් පෑවිලට අහු වෙලා කලන්තයෙන් ඉන්න කෙනෙකුට ඔන්න ඔය පාර දකින්න ලැබෙනවා. එතකොට ඒ පාර දිගේ ඇවිදින්න යම් කිසි කෙනෙක් ඒ ඒ මාලිගාවට ඇවිදින්න හොඳට සැප පහසු සැප බහුලව වාසය කරනවා. හාන්සි වෙලා වාඩි වෙලා හොඳට සැපසේ එයා ඉන්නවා. මේ පිපහසාවෙන් කලන්ත වෙලා ඉන්න කෙනාට මෙන්න මේ මාලිගාව හම්බුනහම ඒ මාලිගාවේ ඒ පිපාසාවෙන් ඉන්න කෙනා අර පහසුව තුළ වාසය කරනවා. බුදුරණවහන්සේ දේශනා කරනවා ඔන්න ඔය ආකාරයට තමයි දිව්‍ය ලෝක යන විදිහේ කර්ම කටයුතු කරගෙන આવොත් යම් කිසි කෙනෙක් එයා දිව්‍ය ලෝකීලා සැප විඳින්නේ. මම ඒකත් ඒ ආකාරයේ දකිනවා. එතකොට අර දිව්‍ය ලෝකින්න කෙනාට හාඩි වාඩි වෙලා හරි හාන්සිලර අතිශයින්ම සැප විඳ විඳා ඉන්න පුළුවන්. මේ කවුද? පිපාසාවෙන් කලන්ත වෙලා යන කෙනෙක්. සාරිපුත්ත මෙන්න මේ වගේ එකක් තියෙනවා. ඒ තමයි යම්කිසි කෙනෙක් ඉන්නවා අරිෂ්ඨාංග මාර්ගේ හුරු කරනවා. ආරියෂ්ඨාංග මාර්ගය හුරු කරන කෙනා අරහත්ත්වයටපත් වෙනවා. එයා පුදුමාකාර සැපයක් භුක්ති විඳිනවා. ඒක මේ වගේ කියනවා. ඒ තමයි. මහා වනාන්තරයක වනාන්තරයක් තියෙනවා. ඒකේ සීතල වතුර තියෙනවා. හොඳට පෑදුණු නිල් කැටයට පෑදිච්ච හොඳ පොකුණක් තියෙනවා. ඒ මේ ඒ වනාන්තරය ළඟ සුදු වැලි පැලලා තියෙනවා. ඒ එතෙන් දෙන පාරකුත් තියෙනවා. පෑවිලට අහුවෙලා ඉන කලාන්තජ හිපාසාවෙන් ඉන්න කෙනෙක් ඔය පාරට වැටෙනවා. වැටුණාට පස්සේ ඒ කෙනා අන්නේ පාර දිග ඇවිදිලා වතුර බීලා හරී සැපෙන් නිදහසේ වාසය කරනවා. පිපාසාව සංසිඳෙනවා. පොකුණට බැහැලා හොඳට නාලා වතුර බීලා අඟපත හොදගෙන අමාරුව සංසිඳවගෙන කැලේ තියෙන ගස්සේ වෙන්නේ වාඩි වෙලා පුදුමාකාර සැපයක් විඳිනවා. ඒතකොට බලන්න අර උදාහරණ ටික. එන්න එන එන මිනිසයා දුක්ඛිතව කලන්ත වෙලා පීඩාවෙන් පිපාසාවෙන් එන්නේ කෙනෙක් යනවා ගිනි අඟුර වලට කොහොම ස්වභාවයක්ද? කෙනෙක් යනවා අසෝචි වලට කොහොම ස්වභාවයක්ද? තව කෙනෙක් කොළ නැති කාන්තාරේ ගහක ගොලයක් දෙකක් තියෙන ගහකට දෙනවා. කොහොම ස්වභාවයක්ද? ඒ වගේ කියනවා නිරය තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ. පිපාසාවට උත්තරයක් නැහැ. පිපාසාවට උත්තරයක් නැහැ. කලන්තේට උත්තරයක් නැහැ. හැබැයි තව අන්තටම වැටෙනවා. ඒ තුنينම. ඊළඟට මනුස්ස ලෝකයට ආව කෙනාට ගහක් වගේ කියන හොඳට අත්පතර වෙච්ච ගහක්. අර අරක තවක ඒ ඒ පිපහස සංසිඳෙන්නේ නැහැ. හැබැයි සැපයක් තියෙනවා. ගහයට. දිව්‍ය ලෝකේ ගියාම අර රජමාලිගාව. හැබැයි හොඳට පහසුව සැපය තියෙනවා. නමුත් පිපහස සංසිඳුණා කියන්නේ නැහැ. අන්න නිවීම කියන ප්‍රතිපදාව ගමන් කරන තැනදී කියනවා ජල උල්පත් වෙන සිසිලස තියෙන හොඳට නාලා හොඳට බීලා හොඳට සප පහසුවෙන් නිදහසේ ඉන්නවා කියනවා. බලන්න බුදුරණවහන්සේගේ උදාහරණ ලස්සන. මෙන්න මේ විදිහට බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා ඒ අරහත්ත්වය දක්වාම ඒ ප්‍රතිපදා තුල විග්‍රහ කරලා පෙන්නනවා. ඊළඟට බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා සාරිපුත්ත ඔන්න ඔය විදිහට තමයි ඒ අරහත්ත්වයට පත් වෙන්නේ කියලා පැහැදිලි කරනවා. ඔයක තමයි ගති පහ. ගති පහ විග්‍රහ කරා. ගති පහත් විග්‍රහ කරා. ඒ කියන්නේ තිරිසන්, නිරය, තිරිසන්, പ്രേත, මනුස්ස දිව්‍ය විග්‍රහ කරා. ඒ වගේම නිවීම එකට ගතියක් කියලා විග්‍රහ කරේ නෑනේ. ගති පහ විග්‍රහ කළා. හැබැයි නිවීම වෙනම විග්‍රහ කරා. නිවීම ගතියක් නෙමෙයි. අරක ගති පහක්. මේක නිවීම ගතියක් නෙමෙයි. නිවීම වෙනම විග්‍රහ කරා. විග්‍රහ කළා ඉවර වෙලා කියන්නේ ගති පහ විග්‍රහ කරා කියලා. සාරිපුත්ත ඔන්නෝක තමයි ඉමාකෝ සාරිපුත්ත පංච ගතිය ඔන්නෝක ගති පහ. ගති පහක් විග්‍රහ කරේ. නිවීම වෙනම විග්‍රහ කරේ. එක ගතියක් නෙමෙයි. යකෝ මං සාරිපුත් ඒවන් ඥානන්තෝ යම් පස්සත්තු යාරිපුත් ඔන්නෝම දන්න දකින මට යම් කිසි කෙනෙක් කියනවනම් මේ ශ්‍රමණ ගෞතමයන්ට කිසිම ඥාන දර්ශනයක් නැහැ මේ තරකයෙන් කතා කරන දෙයක් Tamanට වැටහෙච්ච දෙයක් ඊමර්ෂණ බුද්ධියෙන් කතා කිරීමක් විතරයි තියෙන්නේ කියලා යා ඔළුවේ තිබිච්ච බර පිමින්ති යන්නා වගේ නිරේ ගිහිල්ලා උපදිනවා හරියට සීල සමාධි ප්‍රඥාවෙන් යුක්ත ආරෂ්ඨාංග මාර්ගයට බැසගත් කෙනා නිවන කරා යොමු වෙනවා වගේ යා නිරය කරා යොමු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත ස්වාමින් වහන්සේට පැහැදිලි කරලා පෙන්නනවා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අවිජානාමි කෝ පනාහං සාරිපුත්ත චතුරංග සමන්නාගතං බ්‍රහ්මචාරියං චරිතා සාරිපුත්ත මම මේ ක්‍රම ආකාර හතරකට බ්‍රහ්මචාරියාව වාසය කරා මට මතකයි. ඒ තමයි බුදුරණවහන්සේ පෙන්වලා දෙනවා ලූකස් සූදං හෝමි පරම ලූකෝ ජේගුච්චි සූදං හෝමි පරම ජේගුච්චි තපස්සූදං හෝති පරමු තපස්සී. පවිවිත්ත සූදං හෝමි පරම් පවිත්ති. බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා තපස් රකින අය අතර උග්‍රම තපස් රැක්කා. කටුක විදියට ඉන්න අය අතර උග්‍රම කටුක විදියට විද්දා. පව පිළිකුල් කරමින් ඉන්න අය අතර උග්‍ර විදියටම පව පිළිකුල් කරමින් හිටියා. ඒ වගේම විවේකයේ ඉන්න අය අතර උග්‍ර විදියටම විවේකයෙන් හිටියා කියලා බුදුරජාණන් වහන්සේගේ තපස ගැන පැහැදිලි කරනවා. දැන් මේ සිංහනාදයක් කරන්නේ මේ බුදුරන් වහන්සේ ඔහොම බුදුරන් වහන්සේට චෝදනා කරන එක වැරද්දයි මේ පැහැදිලි කරන්නේ. බුදුරන් වහන්සේ කරපු දේවල් මේ විග්‍රහ කරන්නේ. හැකියාවල් මේ විග්‍රහ කරන්නේ බුදුරන් වහන්සේගේ. කොහොමද යම තපස් රැක්කේ? ඔන්න තපස් රැකපු හැටි බෝධිසත්වෝ තපස් රැකපු හැටි ඒ කාලේ. සාරිපුත්ත ඒ කාලේ තපස් රැක්කේ මෙන්න මෙහෙමයි. අම නිර්වස්තව හිටියා. ශිෂ්ට වීම අතහැරියා. ඒ කියන්නේ වස්ත්‍ර ඇඳීම අතහැරියා. නිර්වස්ත හිටියා. අතින් තමයි අතින් තමයි දානි පිළිගත්තේ. දානි ගත්තේ අතට වාජන වලට නෑ. මේ තපසේ උපරිම රකින්න. එතකොට ඊම තපස රකින්නකොට කවුරු හරි එන්න කියලා දුන්නොත් දානි පිළිගන්නේ ඊළඟට සිටින්න කියලා දුන්නොත් ඒත් පිළිගන්නේ මම වෙනුවෙන් හදපු දානි පිළිගන්නේ ආරාධනා කළ දුන්න දානි පිළිගන්නේ බත් හැලිය උඩින්ම දෙන දානි පිළිගන්නේ ඊළඟ එළියේ ඉඳන් ඉඳලා දෙන දානි පිළිගන්නේ ඊළඟට කණු දෙකක් අතර ඉඳලා දෙන දාන පිළිගන්නේ. මෝල් ගහකට හිටන් ඉඳලා දාන පිළිගන්නේ. දෙන්නේ කෑම කකා සිටිද්දී ඇවිල්ලා දෙන දාන පිළිගන්නේ නැහැ. ගර්භණි මවුරුන් දෙන එක පිළිගන්නේ. කිරිපෝණම් වල දෙන එක පිළිගන්නේ. බැඳපු ස්ත්‍රියක් දෙන දාන පිළිගන්නේ. සම්මාදම් කළ දෙන එක පිළිගන්නේ. දාන දෙන තැන බල්ලෙක් හිටියොත් උටන දෙය දන් දුන්නොත් පිළිගන්නේ නැහැ. මැස්සෝ ඉන්න තැන තියෙනවා පිළිගන්නේ නැහැ. මස් පිළිගත්තේ නෑ මම. මාළු පිළිගත්තේ නෑ. සුරාව නෑ, රා නෑ. මේ ඔක්කොම මම ප්‍රතික්ෂේප කරා. ඒවකක්වත් පිළිගත්තේ නෑ. උග්‍ර තපස. කවුරුත් එහෙම රැකලා නෑ තපස්. අති උග්‍රයි. ඒකනේ බුදුරණවහන්සේට මේ මොකකින්වත් අඩුවක් නෑනේ. කරන්න පුළුවන් හැම තපසම කරා. ඔන්න තපසේ උපරිමයට ගියා. ඊළඟට බුදුරණවහන්සේ ප්‍රකාශ කරනවා සමහර දවස්වලට එක ගෙදරකින් එක්බත් පිටයි. අරගෙන ඇවිදින්න ගන්නවා. ගෙවල් දෙකකින් බත් පීඩක් අරගෙන එනවා. ගෙවල් හතරකින් පීඩි හතරක් අරගෙන. මෙන්න මේ විදිහටම තපස් රැක්කා. දවස් දෙකකට වරක් දාන ගත්තා. දවස් හතරකට වරක් දාන ගත්තා. සතියකට එක සතිය දෙකකට එකපාරක් දාන ගත්තා. මෙන්න මේ විදිහටම තපස් රැක්කා. ඒ කාලේ දාන ගත්තී ඔන්න ඔය විදිහටයි කියනවා. ඊළඟට මම ඒක අමුකොල විතරක් කරලා දුවා. අමුකොල තනහාල් විතරක් කරලා දුවා. ඊළඟ හාල් විතරක් කරලා දුවා. ගස්වල පොතු කහට වැළඳුවා. ඒවා විතරක් කරන්න දුවා. ගස්වල ලාටු විතරක් කරන්න දුවා. සුනුහාල් විතරක් කරන්න දුවා. බත්තිවම හෙදෙන පෙන පෙන විතරක් කරන්න දුවා. තල යට විතරක් කරන්න දුවා. තනකොළ විතරක් කරන්න දුවා. තනකොළ විතරක් කරන්න දුවා. බලන්න බුදුරන් වහන්සේ බෝධිසත්වය. ගොම විතරක් කරන්න දුවා මම. ඒ වගේම ගස්වල මුළුයි ගෙඩි විතරක් කරන්න දුවා. ගස්වල මුලට වැටිච්ච ගෙඩි විතරක් කරන්න දුවා. ඔන්න ඔය විදිහට වැළඳුවා කියන බුදුරයන් වහන්සේ බෝධිසත්වයෝ ඊළඟට මම ඒ කාලේ පොරෝගෙන හිටියේ හන විතරයි. ඒ කියන්නේ හරි ගොරෝසු දෙයක් පොරෝගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම එක එක නූල් වලින් ගියපු දේවල් පෙරෙව්වා. මිනියොත පුරදි වලින් ඒවා පෙරෙව්වා. ගස්වල පොතු වලින් හදපුවා පෙරෙව්වා. අඳුන් දිවියන්ගේ හැම පෙරෙව්වා. ඒ වගේම කුසතන වලින් හදපු ගෝණි පෙරෙව්වා. එළුවන්ගේ හැම පෙරෙව්වා. කෙස් වලින් හදපු කබායවල් පෙරෙව්වා. අස්ලෝ වලින් හදපු කබායවල් පෙරෙව්වා. ඒ වගේම බකමුණු පිහාට වලින් හදපු කබායවල් පෙරෙව්වා. ඒ වගේම මම ඒ කාලේ හුරු වෙලා හිටියේ කෙස් ඇවුල් උදුරන්න. ගැලේ කැපුවේ නෑ ඉදිරියුවා. මං ආසන වාඩි වීම ප්‍රතික්ෂේප කරා. මම හිටියේ උඩුබැලිය අතට. මම උක්කුටියෙන් තමයි භාවනා කරේ. ඒ කියන්නේ දුෂ්කර විදියට. කටුගහපු ලෑලි මත තමයි මම සක්මන් කරේ. මම සයනය කරේ කටුගහපු ලෑලි මත. මං සීතල කාලේ දවස් තුන් වතාවක් වතුර බහැලා කිමිදෙනවා. මම ඔන්න ඔය විදිහටයි තපස් රැක්කේ. මෙන්න මේ ආකාරයට ශරීරයට බලවත්ව තැලෙන පොඩි වෙන දැවෙන තැවෙන විදිහට මම තපස් රැක්කා. සාරිපුත්ත ඔය විදිහට මම තපස් තපස් ගත කරා. එතකොට බලන්න ඔය විදිහට කවුරුත් තපස් කරලා නැහැ. ඒ බෝධිසත්වයන්ගේ තපස තරම් උග්‍ර තපස්. ඊළඟට බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා. සාරිපුත්ත මං ඒ කාලේ ඒ අර තපස කටුක බව මම ගත කරපු කටුක බව මෙන්න මේ විදිහටයි. අවුරුදු ගණක් එන අවුරුදු 6ක් ගත කරානේ. එතකොට ඒ ගත කරපු කාලෙම විඳපු දේවල් අවුරුදු 6ක් ගත කරපු මේ සුරූපී තරුණ යෞවන තරුණයා අවුරුදු 6ක් ගත කරපු හැටි. අවුරුදු ගාන ඇඟ පුරා දූවිලි එකතු වෙන්න හැරියා. නාන්නේ ඇඟේ දූවිලි තට්ටුව බැඳලා පතුරු ගැලවෙන්න වුණා. කොහොම දූවිලිද? අවුරුදු ගණක් අර ගහක් තිඹිලි කණුවක් පරණ වෙලා ඒකේ පතුරු ගැලවෙනවා වගේ. ඇඟේ පතුරු ගැලවෙන්න ගත දූවිලි වලින් පතුරු. මෙහෙම දූවිලි වලින් බැඳලා තමයි මම මේ කටුක විදිහට ජීවිතය ගත කරේ. අඩුම තරමේ මට මේ දූවිලි පිහ දාන්න ඕන කියලා හැඟීමක්වත් එන්නේ නැහැ කියන. කොහොම හිතක් කුඩු කරලා තියනවද? තාපසයා. ඒ බෝධිසත්වයෝ මේ ඇඟේ පතුරු පතුරු දූවිලි එනකොට මේව පිහ දාන්න ඕන කියලා හිතක් එන්නේ නැහැ කියනවා. එහෙම පිහදානුන කියලා හිතක්වත් ඇවිල්ලා නැහැ කියනවා. ඔන්න ඔය විදිහේ මම කටුක තපස් රැක්කා කියනවා. කටුක තපස් වමයි රැක්කේ කියනවා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. මම පුදුම විදිහට පව පිළිකුල් කරා. ඒ මම පව පිළිකුල් කරේ කොයි විදිහටද? සාරිපුත්ත. අම හොඳ සිහිය පිහිටවාගෙන මම හැම කටයුත්තක්ම කරේ. අම ජීවිතේ හැම දෙයක්ම කරේ හරීම සිහියෙන් යුක්තවයි. සෝකෝ අහං සාරිපුත සතෝව අබික්ඛමාමි සතෝ පටික්කම් සිහියෙන් තමයි ඇවිද්ද ඉස්සරහට පස්සට යන්නේ හැම එකක්ම සීමේ බෝධිසත්වය බුදුබණ නෙමේ බුදුරණවහන්සේ ප්‍රකාශ කරන්නේ බෝධිසත්වයන්ගේ ක්‍රියාව අපි හිතනවා නෝ බුදුරජාන් වහන්සේගේ දේවල් කියලා අපි දුෂ්කර ක්‍රියා කරන හදනවා ඒකත් එක්ක බුදුරජාන් වහන්සේ මේ කියපු බෝධිසත්වයන්ගේ ප්‍රතිපදාව කොහොමද සිහිය පිහිටවා ගත්තේ මේ පුංචි වතුර බින්දුවක් මේ කෙරෙහිත් මගේ පුදුම දයාවක් තිබ්බේ කියනවා. පුංචි ජල බින්දුව බිමට වැටෙනකොට ඒක ඔස්සේ මට හිතෙනවා කියනවා මේකෙන් මේ සුද්ධ ජීවීන් පුංචි ජීවීන් පුංචි ප්‍රාණීන් මේක විනාශ වෙයි කියලා. එහෙම විනාශ වෙන්න එපා කියන විදිහට කටයුතු කරේ. මේ ජල බිඳුවක හේතුවෙන් ඒ බිඳුව තුල හෝ ඒක පතිත වීමෙන් හරි කිසිදු ප්‍රාණියෙක් නොනසේවා කියන විදිහට කටයුතු කළේ කියන කොහොම කොහොම තපසද්ද කොහොම තපසක්ද? මේ බුදුරයන් වහන්සේ නෙමෙයි බෝධිසත්වයෝ. ඔන්න ඔය විදිහටයි මම පව පිළිකුල් කරේ. ඊළඟට බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා සාරිපුත්ත මම විවේකයෙන් හිටියා. කොහොමද විවේකයෙන් හිටියේ? හුදකලාව. මෙන්න එහෙමයි මම හුදකලාව හිටියේ. අම වනාන්තරය ඇතුළට යනවා. ඇතුළට ගියාම ගොපල්ලෙක් සත්තු අරන් එන්නකොට මම යාට නොපෙනින්ද ඈතට යනවා. වනාන්තරයේ ඈතට කඳු ලැහැබවල් මිටියාවක් මේ හැම පැනටම යනවා හරියට මේ මේ සතෙක් දඩයන් කරන්න ආව වැද්දා එනකොට සතාව දුවනවා වගේ ඒ වැද්දාට පේන දේ සතා දුවනවා වගේ මම මේ මිනිසුන්ට පේන තුන්ද ඈතට යනවා මාව උණ නොගැසේවා කියලා මම ඈතට යනවා ඔන්න ඔය විදිහට මේ කඳු ගැට වන වනාන්තරවල මෙන්න මේ විදිහටම ගමන් කරා පැනලා දිව්වා හුදකලාව කටයුතු කළා කවුරු හරි තනකොළ ගෙනියන්න හරි සතුන්ට මොකකට හරි ආවොත් එහෙම කැලෑ මුර කරන කෙනෙක් හරි ආවොත් මං එහෙ ඉන්නේ නෑ. ඒ වගේ පැනලා යනවා. ඔන්න ඔය වගේ හුදකලා ජීවිතය. එතකොට ඔන්න දැන් මේ බෝධිසත්වයන්ගේ චරිතේ බුදුරණන් වහන්සේගේ නෙමෙයි බෝධිසත්වයෝ. මේ කරලා නිවන් දැක්කේ නෑ. මේවා කරලා නිවන් දැක්කේ නෑ. නිවන් දැක්කේ ආරෂ්ඨාංග මාර්ගයේ මේ බෝධිසත්වයන්ගේ චරිතය ප්‍රකාශ කරන්නේ. ඔන්න ඔය විදිහට යම ගත කළේ හුදකලාව, තපස්ව ගත කළා. සාරිපුත්‍ර ඔන්න ඔය විදිහට මම ගත කරා. ඒ විතරක් නෙමේ සාරිපුත්‍ර මම ආහාරයට ගත්තා අපවිත්‍ර දේවල්. මම ආහාරයට ගත්ත අපවිත්‍ර දේවල් ආහාරයට ගත්තා. ගවයන් නැති වෙලාවට, ගොපාලු නැති වෙලාවට ඒ ගව පාට්ටි වලට ගිහිල්ලා ඒ කිරිබොන පැටවුන්ගේ ගොම අනුභව කරනවා මම. මම අනුභව කරේ කොහොමද? වැලමිට බිම තියාගෙන ධන හිස නමාගෙන අනුභව කරේ. මේ කවුද? බෝධිසත්වයෝ. බලන්න මේ මේ තපස් රැක්කේ කවුදම තපස් රැක්කේ? ඇයි මේ නිවන් වග කියන එක පින්වතුනි මේ ලෝකේ බුදු කෙනෙක් පෙන්වා දෙන්නේ. බලන්න මේ බෝධිසත්වයෝ නිවන් මඟ තනියම හොයාගන්න නොවිදුනා දුක් ඉඳලා තියෙනවා. මේ මොකටද මේ කරන්නේ? නිවන් මඟක් හොයාගන්න. ඊළඟට එහෙම මම ගොම ගොම වැළඳුවා කියනවා. ධනෙහිස් දෙක තියාගෙන වැළමිට දාගෙන ඒ ගොම වැළඳුවා. ඒ වගේම සාරිපුත්ත මම ඒවා වළඳලා මගේ මල මුත්‍ර මම්ම ආහාට ගන්නවා. මම්ම මගේ මල මුත්‍ර නැවත නැවත ආහාට ගන්නවා කියනවා ඒක නැවත මල මුත්‍ර බවට පත් නොවන කම්ම. නැවත නැවත ගන්නවා නැවත නැවත ඒක මල මුත්‍ර බවට පත් නොවනකම් කොහොමනම් බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ ගත කරලා තියෙනවා. මේකට කියනවා මහා විකට භෝජනය කියලා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සාරිපුත්තේ මම භයානක වනාන්තර ඇතුළට යනවා. වනාන්තරය ඇතුළට ගිහිල්ලා බිහිසුණු විදිහට ඒ වගේ තියෙන්නේ. රාගය දුරු නොකළ කෙනෙකුට නම් වනාන්තරේ ඒ වගේ ගිහලා ඉන්නවා කියන එක පුදුම දෙයක්. ඇගේ මවිල් කෙලින් එනවා ඒකට ගියාට පස්සේ. හිම වැටෙන රාත්‍රියට එලිමහන සක්මන් කරනවා. සක්මන් කරන්නේ කොයි කාලෙද? හිම වැටෙන රාත්‍රියට. එළියේ සක්මන් කරන්නේ. මහා දවල් කාලේ ග්‍රීස්ම කාලේ මද්දහානේ අවුවට ඇවිදිලා එලි මහානේ තපස් රකින්නවා. රැයට වඩලා හැබට යනවා. ඒ වගේම සාරිපුත්ත මම එහෙම ඉන්නකොට මට වෙන්න එහෙම ගාතාවකුත් මතක් වුණාලු. කාටද? බෝධිසත්වයන්ට. මේ පිරිසිදු ජීවිතයක් සොයමින් උන්න මුනිවරයෙක් ඉන්නවනම් ඔහු නිර්වාස්තවයි ඉන්නේ. ඉන්නේ සායන කාලට අවුයි පිච්චි පිච්චි ඉන්නවා. හිමිවැටෙන කාලට අධික සීතලයේ තෙමි තෙමි ඉන්නවා. බිහිසිර වනාන්තරයේ තනියම ඉන්නවා. හීතල නැති කරගන්න ගිනි ගොඩක් ළඟටවත් ගියේවත් නැහැ. කවුද මේ අපේ බෝධිසත්වයෝ? නිවන් මාර්ගක් හොයාගෙන ගිය කාලේ කොහොම දුකක් වින්දාද? අපි හිතන්නේ මේ අපට නම් කජුයට කොස්සයට වගේ මේක හම්බෙනවා කියලා. මේ බෝධිසත්ව කෙනෙක්, මේ සාමාන්‍ය මිනිස්සෙද්ද බුදු කෙනෙක් වෙන්න යන කෙනෙක් ගත කරපු හැටි. සාරිපුත්ත මම සොහොනට ගිහිලා නිදා ගන්නවා. කොට්ටේ තියාගන්නේ මිනිහට. එතකොට ගොපලු කොල්ලෝ ඇවිදිලා මට කෙල ගහනවා. මේ කාටද බෝධිසත්වයන්ට? මගේ ඇඟට චූ කරනවා. පස් වලින් ගහනවා. කන් වලට ඉරටු වලින් අනිනවා. සාරිපුත්ත මට ඒ දරුවන් කෙරෙහි කිසිම තරහක් නැහැ. උපේක්ෂාවත් මින් තපස් රැක්කේ. මේ මගපලලාභී කෙනෙක්ද? මේ විදියට විදවද්දී තරහ හිතක් එන්නේ නැත්තේ නෑ බෝධිසත්වය කොහොම තපසක්ද උග්‍ර තපසක් සාරිපුත්ත අන්නේ විදිහට තමයි මම තපස් රැක්කේ ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සමහර බ්‍රාහ්මණවරු ඉන්නවා මේ ආහාර වලින් පිරිසිදු වෙනවා කියලා එක එක ආහාර වලින් ආහාර පිරිසිදු වෙන්න පුළුවන් කියලා. එතකොට මේ එක එක ඇට වර්ග තියෙනවා. ඒකෙදි ඇට වර්ග ගොඩක් කියනවා. ඔය මාංශ කියන ඇට වර්ගයක්. ඊළඟට ආයේ කියනවා ඔය ඒකින් එක වෙන් වෙන් වශයෙන් විග්‍රහ කරනවා. ඒ මාංශ කියන ඒ ඇට වලින් විතරක් ආහාර ගත්තොත් තමයි පිරිසිදු වෙන්නේ කියලා සමහර ප්‍රමණ බ්‍රාහ්මණවරු කියනවා. මම මොකද කරේ? ඒ ශ්‍රමණ බ්‍රාහ්මණුන් නම් ඒ වගේ පිටි කරගෙන ඉස්ම දාලා මිරිකලා බොනවා. ඒ වගේ එක එක හදාගෙන බොනවා. කනවා. මොකද ඒ ඒක කෑවොත් විතරයි පිරිසිදු වෙන්නේ කියනවා. සාරිපුත්ත එහි ඒ විදිහට ඒ කට්ටිය කෑවා. නමුත් මම මෙහෙමයි අනුගමනය කරේ කියනවා ඒකෙන් පිරිසිදු වෙනවා කියලා ගත්ත නිසා. හැබැයි ඒ කාලේ මංශගෙඩියත් මේ කාලේ මංශගෙඩිය වගේම තමයි වෙනසක් නැහැ. ලොකුවට තිබිච්ච එකක් එහෙම නෙමෙයි. එදත් තිබ්බේ වගේම එකක් තමයි. මම මේ මංශගෙඩියකින් ජීවත් වෙන්න පටන් ගත්තා. මගේ ශරීරයේ පුදුම විදිහට කෙට්ටු වුණා. කළු වැල් පුරුක් වගේ වුණා. අස්චි, ඒ කියන්නේ අර රසකින්ද වැල්වක් එතිලා යනවා වගේ මේ නහර පේන්න ගත්තා. කුස වුණා. යාන්තම් පොඩ්ඩක් ආහාරට ගත්ත නිසා එහෙම වුණේ. මම කෑම බීම මේ වගේ විශාල වශයෙන් අඩු කරා. මගේ තට්ටම හරියට ඔටුවෙකුගේ පියසටහන් වගේ. ඒ කියන්නේ එච්චරට ඇතුළට ගිහිල්ලා. ඊළඟට කෑම් බීම අඩුවෙන් ගත්ත නිසා, ඒ කියන්නේ මම මේවා ඔක්කොම අඩු කරපු නිසා හොඳටම දිරපු ශාලාවක වහලයක් වගේ මගේ මේ පපුවේ මේ ඔක්කොම ටික පේන්න ගත්තා. අර නැමිලා ගිහලා තියෙන්නේ. අන්නේ විදිහට පේන්න ගත්තා. මේ ආහාර අඩුවෙන් ගත්ත නිසා. මගේ ඇස් දිහා බලනකොට මේ ගැඹුරු ළිඳක් ඇතුලේ තියෙන දියපතුලේ වතුරටයක් වගේ ලාවට ඇස් ඇහැ පේන්නපත් ඇහැ පේන්නේ. එච්චර ඇතුළට මේ ඇහැ ගිහිලා තිබුණා මේ ආහාර අඩුවෙන් ගත්ත නිසා. මෙන්න මේ විදිහට බුදුරන් වහන්සේ බෝධිසත්ව කාලයේ මේ විග්‍රහය පැහැදිලි කරනවා. අමුවෙන් කඩලා අවුවට වේලිච්ච මැලවලගේ ලබු ගෙඩියක් වගේ වුණා. මේ මේ කෑම්බීම අඩුවෙන් ගත්ත නිසා හමත් මගේ වේල්ලා රැලි ගැහිලා මේ තමයි තිබුණේ කියලා බුදුරන් වහන්සේ බෝධිසත්වයේ කාලේ ඒ දුෂ්කර විදියට ගත කරපු ජීවිතයේ ස්වභාවය විග්‍රහ කළා. මගේ බඩ පිරිමදිනකොට කොඳුයට පෙළි අහුවෙන්නේ. කොහොම කොහොම ස්වභාවයක්ද? කොඳුවැලි කොඳුයට පෙළි අල්ලනකොට බඩ අහුවෙන්නේ. කොහොම ස්වභාවයක්ද? මෙන්න මේ වැසිකිලි කැසිකිලි කරන්න යනකොට උඩුකුරු එහෙමම වැටෙනවා ඉඳ ගන්නවත් බෑ. එච්චර අඩුවෙන් මං කෑම් බීම ගත්තා. මම අතපය පිරිමදිනකොට මවිල් ගැලවි ගැලවි එන්නේ. එච්චරම දුෂ්කර ප්‍රතිපදාවක් කටයුතු කරා බෝධිසත්වයෝ. සාරිපුත්ත ඔහොම මම ගත කරේ මේ ඒ විදිහට පිරිසුදු වෙනවා කිව්ව නිසා ඒ ඇටෙන් ඇට જાතියෙන් වළඳලා සමහර අය කියනවා තව ආහාර જાති මුං වලින් විතරයි පිරිසුදු වෙන්නේ සමහරු හාල් වලින් විතරයි සමහරු තල් වලින් විතරයි ඒ කට්ටිය නම් ඒ වගේම පිටි කරලත් කනවා වතුරට දිය කරලත් බොනවා නමුත් මම එක ඇටයයි එක තල් ඇටයයි එක මුං ඇටයයි ඒ දවස්වල මුං ඇට ලොකු නෑ දැන් වගේම තමයි කියනවා එහෙම ජීවත් වෙච්ච මගේ මෙන්න මේ විදිහට බඩාත ගාද්ද කොන්දහුව වෙන මෙන්න මේ විදිහේ ජීවිතයක් මගේ ඇඟ ඔය විදිහටම දුර්වල වුණා කියලා බුදුරජාණන් වහන්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට පැහැදිලි කරනවා. ඊළඟට බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා සාරිපුත්ත ඔහොම ජීවත් වෙච්ච මට ජීවත් වෙලා හිටප මට මේ දුෂ්කර ක්‍රියාවේදීලා මට මනුස්ස භාවිකම වගේ ශේෂ්ඨ ඥානයක් ඇති කරගන්න බැරි වුණා. තායපිකෝ වහන් සාරිපුත්ත ඉරියාය තායන් පටපදන් තායන් දුක්ඛරකාරියන් න අජ්ජහගමං උත්තර මනුස්ස ධම්මං අලමරී ඥාන දස්න විශේෂං. ඔහොම ගිහිල්ලා මට බැරි වුණා ඒ දෙයක් කරගන්න. දැන් කට්ටිය හිතන්නේ ඕව කරන්න ඕන කියලා. අර ඒ චෝදනා කරන්නේ ඒකයි. තංකිස් හේතු ඇයි ඉමස්සායේව අරියාය පඤ්ඤාය අනදිගමා යායන් අරියාය පඤ්ඤා අධිගතෝ අරියානියන් නීයානිකා නීයාති තක්කරස් තක්කරස්ස සම්මා දුක්ඛකයයි ඒ සඳහා යමු වෙන්න ඕනේ ප්‍රඥාව වැඩෙන දුක ෂේ කිරීම පිණිස පිළිබඳ තියෙන්න ඕනේ ඒක නොලැබුණු නිසායි මට ඕක දුක කෙලවර කරගන්න බැරි වුණේ එයින් මට උතුරු මිනිස් දහමකට යන්න බැරි වුණේ කියලා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා ඊළඟට බුදුරණවහන්සේ දේශනා කරන සන්තිකෝ පන සාරිපුත් ඒකේ සමන බ්‍රාහ්මණා එවං වාදිනෝ එවං දෙටිනෝ සමහර සමනක් බ්‍රාහ්මණවරු සාරිපුත් මෙන්න මේ වගේ ප්‍රකාශ කරනවා ඒ තමයි සංසාරේ ගමන් කිරීම හේතු කරගෙන පිරිසුදු වෙනවා කියලා සාරිපුත් සංසාරේ පටන් ගත්ත කොනක් පේන්න පුළුවන් දෙයක් නැහැ මම මට මම දකින හැටියට සුද්ධාවාස දිවි ලෝකේ හැර අනිත් හැම තැනක්ම ඉපදිලා තියෙනවා. සුද්ධාවාස දිවි ලෝකේ යන්න යන්න හැකියාව ලැබුණේ නැහැ. සාරිපුත්ත නමුත් නයි මේ ලෝකං පුනර මේ අරහත්ත්වයටපත් වෙන්න පුළුවන්කමක් ලැබුණේ ඒ සුද්ධවාසී විතරයි මම කිය නැත්තේ කියනවා. සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු කියනවා උප්පත්තියෙන් සංසාර සැරිසැරීමෙන් කියලා සමහර කට්ටිය කියව නමුත් මම හැමතැනම ගිහින් තියෙන සුද්ධවාසී හැර. උප්පත්තියෙන් කියනවා සසර කෙලවර වෙන්නේ. ඊළඟට බුදුරණවහන්සේ පෙන්වා දෙනවා සාරිපුත්ත මේ දීර්ඝ කාලයක් ආපු ගමනේදී මේ සුද්ධාවාස හැර ඉපදින්න තැනක් හොයන්න නැහැ කියනවා. ඒ නිසා ඉපදීම නිමේ හසර කෙලවර වෙන්නේ. සමහර අය කියනවා ආවාසින සුද්ධි. ආවාසය කියලා කියන්නේ වාසස්ථාන වලට ගිහිල්ලා. ඒත් ඒ විදිහම කාරණා. එහෙමත් නිමේ සාරිපුත්ත මම සුද්ධාවාසිතරයි වාසස්ථානයක් කරගත්තේ නැත්තේ. ඉපදුන්නේ නැහැ. නමුත් මේ අවබෝධ කරගන්න බැරි වුණා. ඊළඟට යාඥා කිරීමෙන් යාග කිරීමෙන් කියනවා. සාරිපුත්තු මම මේ යාග උපරිම කරලා තියෙනවා. මම නොකල යාගයක් නැහැ. මම ඔටුනු බලන් රජ වෙලා ඉද්දි ප්‍රභූ බ්‍රාහ්මණ වෙලා ඉද්දි කොයිතරම් යාග කරලා තියෙනවද? නමුත් ඒම කරා කියලා හැකියාවක් ලැබුණේ නැහැ. සමහරු කියනවා ගිනි පූජා දීමින් කියලා. නමුත් මම ගිනි පූජා කරලා තියෙනවා ඔටුනු පලං රජ වෙලා ඉද්දි බ්‍රාහ්මණ ප්‍රභූවරුලා ඉද්දි ඕන තරම් කළා තියෙනවා. නමුත් නිදහස් වීමක් නෑ සාරිපුත්ත. ඒ වගේම බුදුරයන් වහන්සේ දැන් මෙන්න මේ විදිහට ප්‍රකාශ කරලා දැන් මේ නිදහස් වෙන අනෙක් කිසි දෙයක් නිදහසන ප්‍රතිපදා නෙවෙයි කියලා පෙන්වුවා. මේ බුදුරයන් වහන්සේ සිංහනාදයක් කරන්නේ. ඒ කිසි දෙයක් නෙවෙයි. අර ඔක්කොමත් අතහැරියා. මේ කිසි දෙයකුත් නෙමෙයි. ඊළඟට බුදුරන් වහන්සේ දැන් වයසයි. අවුරුදු 80ක් වයසයි. ඒ අවස්ථාවේ සම්තිකෝපන සාරිපුත් ඒකේ සමන බ්‍රාහ්මණ එවං වාදුන එවං දිටිනෝ ඊළඟට ශ්‍රමණ බ්‍රාහ්මණවරු සමහර කට්ටිය මෙන්න මෙහිම කියනවා මේ බුදුරයන් වහන්සේට නිගා කරන්න ඒ තමයි දැන් මේ ශ්‍රවණ ගෞතමයන් කියලා කියන්නේ අවුරුදු මේ කියන්නේ දැන් මේ වගේ මතයක් දරනවා. ඒ තමයි ඇතෙන්ම මේ භද්‍ර වූ මෙතන කියනවා යාව දේවායන් බවං පුරිසෝ දහරෝ හෝති යවා සුසුකාලෝ කේසෝ බද්ධාන යොබ්බනේන සමන්නාගුතු පතමේන වයසා තාවදේහ පරමේන පඤ්ඤා වියත්තේන යම් කිසි කෙනෙකුට භද්‍ර වූ සුන්දර ඒ යවවන වයසේදී හොඳ ප්‍රඥාවෙන් සමන්නාගත වෙනවා නමුත් මේ යම් කිසි කෙනෙක් දිරලා ගියාද වයෝ වෘද්ධ වුණාද මහල වුණාද අන්නේ වෙච්ච වුණාට පස්සේ ඒ කෙනාට නම් මේ 100ක් විතර ගිය අවුරුදු 80ක් 90ක් වෙච්ච පිරිසලා ගිය අන්න ඒ අයට ඒවා මේ කියන්නේ එහෙම දෙයක් එන්නේ නැහැ වටහා ගන්න බෑ කියලා ශ්‍රමණ බ්‍රාහ්මණවරු කියනවා. ඊළඟට බුදුරණවහන්සේ ප්‍රකාශ කරනවා සාරිපුත්තු සාන්නහසට අහංකෝපන සාරිපුත් ඒතරහි දැන් සාරිපුතුම චින්නෝ බුද්ධෝ මහල්ලකෝ අද්දගතෝ වයෝවන් මම සාරිපුත්තු දැන් මහලුයි දිරලා ඉන්නේ බොහෝ වයසට ගිහිල්ලා ඉන්නේ. මහලු වෙලා ඉන්නේ වයසට ගිහිල්ලා ඉන්නේ. දැන් වයසට යනකොට මුකුත් තේරෙන්නේ නැහැ කියන කාරණාවත් එක්ක මේ කියන්නේ. ඉද මේ අසුසාරිපු චත්තාරෝ ශාවකෝ වස්ස සතානං සුඛං වස්ස සත ජීවිතෝ පරමාය ගතියෝ යම්කිසි සාරිපුත් අවුරුදු 100ක් තියෙන අවුරුදු 100ක් ජීවත් වෙන වහා කරුණ වැටහෙන පරම උතුම් කියන්නේ හොඳ නුවණකින් තියෙන හොඳ නුවණක් ඇති ප්‍රඥාව දියුණු මගේ ශ්‍රාවකයෝ හතර දෙනෙක් මල් ළඟට ඇවිදින්න. අවුරුදු 100ක් ජීවත් වෙන. ඒ ශ්‍රාවකයෝ මට මගෙන් ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ ඒ ශ්‍රාවක දක්ෂම ශ්‍රාවකයෝනේ. මේ අවුරුදු 80ක් ජීවත් වෙච්ච බුදුරජාණන් වහන්සේගෙන් අවුරුදු 100ක් ජීවත් වෙන්න යන තරුණ ඒ ඒ දක්ෂ මගේ ශ්‍රාවකයෝ හතර දෙනෙක් ඇවිදින්න මගෙන් ප්‍රශ්න අහනවා. ඒ ශ්‍රාවකයන්ගේ දක්ෂතාවය කොයි වගේද කියනවනම් හොඳට දුනු ශිල්ප දන්න, ඊටා දක්ෂ දුනු ආයවන් ඉලක්කයට ඊටාම ලේසියෙන් විදිනවා වගේ. ඈත තියෙන තල් තල කොළයක් සිදුරු කරගෙන යන්න ඈතට විදිනවා හරි දක්ෂ ශ්‍රාවක හතර දෙනෙක්. ඊටාම තියුණු මතක ශක්තියක් තියෙන නුවණක් තියෙන අන්නේ කෙනෙක් හොඳ සිහියෙන් මෙන්න මේ විදියට ප්‍රශ්න අහන්න කියනවා. බුදුරයන් වහන්සේගේ ඒව තථාගතං ධම්මපදං භජනං අපරියදන ඒව යේ වස් තථාගතස පඤ්ඤා තථාගතයන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්න තියුණු විදියට ප්‍රශ්න කරන්න මේ බුදුරන් වහන්සේගේ ස්වභාවය දැනගන්න මොන ප්‍රශ්නද අතමේ චත්තාරෝ ශ්‍රාවකෝ වසසතානං වස්සත් ජීවීන් වසත් අච්චයන් කාලං චරයෝ මච්චේකේන චේපි මං සාරිපුත්ත පරිහයතනේ වටතාගතස සාරිපුත්ත චතුන්නම් සතිපට්ඨාන සාරිපුත්ත මේ සතර සතිපට්ඨානෙ පිළිබඳ ප්‍රශ්න අහන්න කියනවා. මේ හතර පැත්තෙන් ඉඳලා ඒ කට්ටියන්ට. දැන් මේ හතර සතිපට්ඨාන ප්‍රශ්න කරවන්න තියෙන්නේ වඩන්නනේ. බලන්න එන හතර සතිපට්ඨානෙ ගැන ප්‍රශ්න කරන්න කියනවා. හතර සතිපට්ඨානෙ ගැන මොන ප්‍රශ්නයක් මගෙන් ඇහුවත් මට ඒකට උත්තර දෙන්න පුළුවන්. මම ඒකට උත්තර දෙන්නද දීලා ඒක ඒ අය මතක තබා ගන්නව හැරෙන්න. ඒකට පෙරලා ප්‍රශ්නයක් දෙන්න බෑ කියනවා. ඒ කියන්නේ ප්‍රශ්නයක් ඇහුවම දෙන උත්තරේ නැවත ප්‍රශ්නයක් අහන්න නෑ. ප්‍රශ්නයක් ඇහුවම දෙන උත්තරයට නැවත ප්‍රශ්නයක් අහන්න නෑ. එච්චරට ඒ උත්තරේ ඔක්කොම ටික ඉවරයි. ආයෙ නැවත වෙන ප්‍රශ්නයක් අහන්න තියෙන්නේ. ඒ උත්තරෙන් ප්‍රශ්නයක් අහන්න නෑ කියන. එහෙමයි බුදුරණවහන්සේ සඳහන් කියනවා. මේ කවුද බුදුරණවහන්සේගේ දක්ෂ ශ්‍රාවකයෝ හතර දෙනෙක් හතර පැත්තේ ඉඳලා ප්‍රශ්න අහන්නේ. දන් වළඳන වෙලාවත් වැසිකිලි යන වෙලාවත් නිදාගන්න වෙලාවත් අතහැරලා මේ මගෙන් ඒ විදිහට අවුරුදු 100ක් තිස්සේ ප්‍රශ්න ඇහුවත් ඒ 100ක් තිස්සේ අහන ශ්‍රාවකයෝ වෙහෙස නිසා නැති වෙලා යපවත් වෙයි කියනවා. ඒ වෙහෙස නිසා අහපු ශ්‍රාවකයන්ට එයාලගේ වෙහෙස නිසා එයාලා පවත් වෙලා යයි කියනවා. නමුත් සාරිපුත්ත තථාගතයන් වහන්සේ ඇඳක තබාගෙන හරි තථාගතයන් වහන්සේගෙන් ওই ප්‍රශ්න ඇහුවට වෙහෙසකින් තොරව ඒ උත්තර දෙනවා ප්‍රඥාවේ අල්ප මාත්‍ර වෙනසක් නැහැ කියනවා බුදුරජාණන් වහන්සේ කොහොමද හැකියාව කොහොමද අපගේ ශාස්ත්‍රඥ වහන්සේ හැකියාව අර ශ්‍රාවකයන්ගේ ඒ ඒ ඒ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙහෙසෙන් අපවත් වෙයි කියලා නමුත් බුදුරජාණන් වහන්සේට නැහැ කියනවා මේක මේ බුදු කෙනෙක් පින්වතුනි බුදු කෙනෙක් කියන්නේ අසහාය කෙනෙක්. බුදු කෙනෙක් කියන්නේ මේ ලෝකේ අද්විතීය කෙනෙක්. අපි ඕක හිතන්නේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. බුදුරණවහන්සේ දේශනා කරනවා මෙන්න මේ බුදුරණවහන්සේ කියන මේ සිංහනාදයක් මේ බුදු කෙනෙකුගේ සිංහනාදය. යංකෝ පණේතං සාරිපුත්ත සම්මා වදමානෝ වදෙය්‍ය සාරිපුත්ත යම් කිසි කෙනෙක් මේ ලෝකේ යමක් හරියට කියනවනම් හිත පිණිසන සම්මා යංකෝ පනේතං සාරිපු සම්මා වදමනෝදී අසම්මෝ හදම්මං සත්ත්වෝ ලෝකෝ uppannෝ බහුජන හිතාය බහුජන සුඛාය ලෝකම්පකම්පාය අත්තා හිතාය සුඛාය දේවනුස්සාන්ති මම ඒව තං සම්මා වදමනෝදී මේ ලෝකයේ මේක හරි දෙයක් කියනවනම් හරියටම හරි දෙයක් මුලා නොවන දෙයක් කියනවනම් බොහෝ ජනයාට හිත පිණිසයි මේ ලෝකයේ මේක උපදිනවනම් උපදින්නේ සැප පිණිසයි මේ අර්ථයක් පිණිසයි ලෝකයේ මේ උපදවන උපදින්නේ මමේව තං මම ගැනයි කියන්නේ මමයි හරියට යමක් කියන්නේ මමයි මුල සත්වයා මුලා නොවන දෙයක් කියන්නේ මේ ලෝකයට හිත පිණිස අර්ථය පිණිස සැපය පිණිස හේතු වන්නේ මමයි කියලා බුදුරයන් වහන්සේ පෙන්වා දෙනවා මාගෙන තමයි ඔය ඔක්කොම කියන්න තියෙන්නේ කියලා බුදුරයන් වහන්සේ පැහැදිලි කරනවා බුදුරයන් වහන්සේගේ සිංහනාදය තථාගතයන් වහන්සේගේ සිංහනාදය. ඔන්න බුදුරන් වහන්සේගේ ස්වභාවය. අපි කවුද? ඒ බුදුරන් වහන්සේක වලට අපි කවුද? ඒ බුදුරන් වහන්සේගේ ශ්‍රාවකත්වයට අපට එන්න පුළුවන් නම් අපට පින්වතුනි ඒ උත්තමයාගේ දහමට යන්න පුළුවන්. අපි පඬිත වුණොත් අපි දන්නවනම් අපට තේරෙනවනම් අපි තමයි ඔක්කොම දන්නේ කියලා හිතුවොත් මේ මේ අපේ බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය ගැන හිතලා බලන්න. අපට ඒ ශ්‍රාවකත්වය හම්බෙන්නේ. අපිත් සුණක්කත්ව වගේ වෙයි. තේන කෝපන සමේ නායස්මා නාගසමාලා භගවතෝ පිටිතෝ පිටිතෝ ටිතෝ හෝති භගවන්තං විජේමානෝ අතකෝ ආයස්මා නාගසමාලා භගවන්තං සජෝච භාග්‍යතුන් වහන්සේගේ පිටිපස්සේ නාගසමාලා ස්වාමින් වහන්සේ හිටියා. පවන්සලමින් හිටියා. ඒ අවස්ථාවේදී භාග්‍යතුන් වහන්සේට කියන අච්චරියම් බන්තේ අභූතම් බන්තේ අපිට මේ බන්තේ ඊමන් ධම්මපරයයන් සුත්වා ලෝමානි හට්ටානි ස්වාමීනි ආශ්චර්යයි ස්වාමීනි අද්භූතයි ස්වාමීනි මේ ධම්පරයය අහගෙන ඉඳලා මගේ මේ මවිල් කෙලින් වුණා කියනවා. කෝ නාමෝ අයං බන්තේ ධම්මපරයය ස්වාමීනි මේ ධම්මපරයයේ නම මොකද්ද? කුමද්ද මේ ධම්පරයය? තස්මාත් යස්ත්වං නාගසමාලා. ඉමන් ධම්ම පරියායන් නාගසමාලා මේ දහම් පරියායට ලෝම හංසන පරියායෝ ත්වං නධාරේති. මේ දහම් පරියාය ලොම් කෙලින් වෙන දහම් පරියායක් කියලා දරා ගන්න මතක තියා ගන්න එක ලොම් කෙලින් වන දහම් පරිය. ඉදමෝච භගවා අතමන අතමනෝ ආයස්මා නාගසමාලෝ භගවතු භාසිතං අබුනන්දුන්ති. නාගසමාලා ස්වාමින් වහන්සේ භාගතන් වහන්සේගේ භාසිතය අනුමෝදන් වුණා. ඔන්න බුදුරජාණන් වහන්සේ සිංහනාද කරා. සිංහනාද පැවැත්තුව අපගේ ශාස්ත්‍රඥ වහන්සේ. එහෙනම් හොඳට බලන්න වෙනවා අපට ගොඩාක් જાති කල්පනා කරලා බුදුරයන් වහන්සේ කියන්නේ කවුද කියන එක තථාගත බල විසරද ඥාන තථාගතයන් වහන්සේ බෝධිසත්ව කාලේ කරපු දේවල් දුෂ්කර ක්‍රියා කටයුතු කරපු හැටි අත්ති ඒ ඒ ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ පින්වතුනි අද්විතීය කෙනෙක් අපි කියන්නේ කවුද? එහෙනම් පින්වත්නි බලන්න අපි ශ්‍රාවකත්වයට එන තැනදී අපි නිතර නිතර ඉස්මතු කරන දේ අහං ඥානයි භගවා ඥානාමි. භාග්‍යතුන් වහන්සේ කරා යන ප්‍රතිපදාව. සක්කාදිට දුරවන ප්‍රතිපදාව, නිවන් මඟ හම්බෙන ප්‍රතිපදාව. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ සීහනාදය අපි ශ්‍රවණය කරලා ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ සීහනාදය තුලින් අපට සීහනාද කරන්න බුදුරණන් වහන්සේ විග්‍රහ කළ චූල සීහනා සූත්‍රය. එවැනි සීහනාදයක් කරන්න පුළුවන් විග්‍රහය අපතුල තියනවාද කියලා අපි බලන්නට ඕනේ. ඒ වගේම සාරිපුත්‍ර බුදුරජාණන් වහන්සේට අභූත චෝදනාවක් අපි බුදුරජාණන් වහන්සේගේ විසරද ඥාන වලට ඒ වගේම දසබල ඥාන වලට අපි චෝදනාවක් කරනවා තථාගත බලවලට චෝදනාවක් කරනවද? අපිත් සුණක්කත්ත වගේ නොවෙන්නට ඕනේ. අපි බලන්නට ඕනේ අපේ ස්වභාවයක අපි නිවන් මාර්ගට යමු ඉන්නේ කොහොමද කියලා. ඒ නිසා පින්වතුනි, ඒ අපගේ සාස්තුන් වහන්සේගේ උතුම් ඒ සිංහනාදී අපටත් සිංහනාදයක් පවත්වන්න විග්‍රහ කරා. එවැනි සිංහනාදයක් පැවැත්වීමට අපට හැකියාවක් ලැබෙන්නේ තථාගතයන් වහන්සේ පැහැදිලි කරපු තථාගතයන් වහන්සේගේ බුදුම වූින් පමණක් පිට වෙච්ච උතුම් සත්‍ය තුලින්ම පමණමයි පින්වතුනි. ඒ නිසා අපි ඒ දේ ඒ විදිහට ඉගෙන ගන්නට ඕනේ. ඉතින් මහා සීගනාද සූත්‍රයේ අවසාන වෙනවා. ලබන සතියේ චූල සීගනාද සූත්‍රෙත් මහා සීගනාද සූත්‍රෙත් අන්තර්ගතව ඇතිවෙච්ච ගැටලු සාකච්ඡා කරන්න පුළුවන්. අදට අපි වැඩසටහන අවසන් කරමු. ත්වන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. එහෙමනම් අපි අද දේශනාව අවසන් කරමු. ලබන ලබන සතියේ හමු වෙනකම් හැමෝටම තෙරුවන් සරණයි. අද දිනත් අපේ පූජ්‍යපාද ආරවේ අනුමුදාසි ස්වාමීන් වහන්සේගෙන් තථාගත ධර්මයේ ස්වර්ණය කරලා ඒ ඔස්සේ ධර්ම සාකච්ඡා කිරීමට ලැබුණු මේ අවස්ථාව අප හැමදෙනාටම ලත් මහත් භාගයක් ලෙස සැලකනවා. ඒ ධර්ම දානයේ කුසලයෙන් ජනිත වූ පින් ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ ගුරුතුමන් දෙමාපියන් ඇතුළු සීළු ඥාතීන්ටත් අනුමෝදන් වෙත්වා. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනත් නිවෙත්වා කියා ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා කරමින් මේ දේශනාව අවසන් කරන මෙන් ඔබ වහන්සේට නැවතත් යොමු වෙනවා. තිරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම බුදුරන් වහන්සේ වදාළ උතුම් බුද්ධ වචන අපි සාකච්ඡා කරමින් අද විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේගේ සිංහනාදයක් ශ්‍රවණය කරමින් රැස් කරගත සීල පුණ්‍ය ධර්මයන් පින් කැමති දෙවියෝ අනුමෝදන් වෙත්වා ඒ වගේම අප නමින් මියගිය සීල මළගිය ඇත්තෝ අනුමෝදන් වෙත්වා කටකුරුන්ද ඥානানন্দ ස්වාමින් වහන්සේ උතුම් නිවනින් සැනසෙන්න මේ සීල පින් උපකාරයක් වෙත්වා ඒ වගේම මගේ ගුරුදේවයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේට උතුම් ධහමෙන් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. ලෝක සාසනයේ සුරකින්න ධහම ඉස්මතු කරන මහයතිවරයන් වහන්සේලාටත් නිවිසනසෙන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ඒ වගේම මේ සවන් සිස්ස සාකච්ඡාවේ මෙහෙවන දලුවත් මහත්මයාටත් මේ සඳහා මාව යොමු කරමු. මහාචාර්ය රවි කොග්ගලගේ මහත්මයාට අපට නිරන්තරයෙන් උපකාර කරන නිහාල් රූපසිංහ මහත්මයා හිතපුණාවිකමුදා ප්‍රතිතුමා ඇතුළු සියලු දෙනාටමත් දේශ විදේශ උපකාර කරන සෑම සියලු දෙනාට ධර්ම ප්‍රචාරයක් කටයුතු කරන සියලු දෙනාට ශ්‍රවණය කර ඔබ සැමටත් උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා සියලු දෙනාට තෙරුවන් සරණයි